ඉතින් භාවනා වැඩසටහනක ධර්ම දේශනාවක් සිද්ධ කරන්නේ මේ භාවනා කරන යෝගාවචරයන්ට සෘතමේ වශයෙන් අනුග්‍රහ කිරීමක් පිණිස. ඒක අනුග්‍රහිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සුත අනුග්‍රහිතයක් විදිහට දේශනා කරනවා. මේ අනුග්‍රහිතය කියලා කියන්නේ වර්තමානයේ බණක් අහනවා කියන එක තමයි සුත අනුග්‍රහිතය කියලා කියන්නේ. ඉතින් අනුග්‍රහිත සූත්‍රයේදී අනුග්‍රහිත පහක් බුදුරයන් වහන්සේ දේශනා කරනවා පළවෙනියට දක්වන්නේ සීලානුග්‍රහිතය භාවනා කරන්නෙකු විසින් සිල්පද ආරක්ෂා කරන්න ඕනේ නැත්නම් කය වචන දෙක සංවර කරගන්න ඕනේ කය වචන දෙකේ සංවරකම හිතේ සංවරයකට උදව් වෙනවා. ඉතින් ආන් ඒක නිසා භාවනා කරන්නෙකු විසින් සීලය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්නම් සිල්පද ආරක්ෂා කරන්න ඕනේ. සිල්පද කැඩුනොත් නැවත සමාදන් වෙන එක ආයතින් සංවරයේ පිහිටා ගැනීම වශයෙන් පුළුවන් තරමක් සීලෙන් තමන්ගේ භාවනා ජීවිතයට අනුග්‍රහ කරගන්න ඕනේ. ඒකට සීලානුග්‍රහිතය කියලා කියනවා. දෙවෙනියට තමයි මේ සුතානුග්‍රහිතය දක්වන්නේ භාවනා කරන්නෙකු විසින් කරගෙන යන භාවනාවට අදාළව බණක් අහන එක කරන්න ඕනේ. ඉතින් භාවනා කරන යෝගාවචරයේ විශේෂයෙන්ම කරගෙන යන භාවනාවට අදාළවයි බණ අහන්න ඕනේ. එහෙම නැතුව තියෙන පදන් ඔක්කොම බණ අහන්න ගියොත් එහෙම නැත්නම් තියෙන ඔක්කොම පොත් කියවන්න ගියොත් ඒ භාවනාවට අනුග්‍රහයක් එසේ වෙතත් අරියාදුවක් වෙන එකයි සිද්ධ වෙන්නේ. භාවනා ජීවිතයක් කියලා කියන්නේ ආධ්‍යාත්මික ජීවිතයක්. ඉතින් ඒකට විශේෂයෙන්ම කාරණා ටිකක් අත්‍යවශ්‍ය කාරණා ටිකක් විතරක් ගොනු කරගෙන ඉස්සරහට යන එකයි කරන්න ඕනේ. ඕනවට වඩා අනවශ්‍ය දේවල් ලං කරගන්න ගත්තොත් ඒක භාවනා ජීවිතයට බාධාවක්. දෙකින්ද ඒ සුතානුග්‍රහිතයක් පිනිස බණහන යෝගාවචරයා දැනගන්න ඕනේ කරගෙන යන භාවනාවට අදාළ බණක් අහන්න. ඒක Tamanට කරගෙන යන භාවනාවට අනුග්‍රහයක් එහෙම නැත්නම් උදව්වක් පිණිස පවතිනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ තුන්වෙනියට දක්වන ඒ අනුග්‍රහිත සූත්‍රයේදී සාකච්ඡා අනුග්‍රහිතය භාවනා කරන්නෙකු විසින් භාවනා අත්දැකීම් භාවනා කරපු ගුරුවරයෙක් එක්ක භාවනා ගුරුවරයෙක් එක්ක අත්දැකීම් සාකච්ඡා කරන්න ඕනේ. මොකද භාවනා කරන කෙනාට භාවනාව ඉස්සරහට යද්දී තේරෙන්නේ නැහැ ගොඩාක් දුරට සිද්ධ වෙන්නේ භාවනාව හරියන පැත්තට යනකොට භාවනා කරන ආධුනිකයට හිතෙනවා දැන් භාවනාව වැරදුනා කියලා. වැරදිච්ච වෙලාවට හිතෙනවා හරි ගියා කියලා. ඉතින් ආන් ඒකේ පාට බේරගන්න නම් ගුරුවරයෙක් ඇසුරු කරන්න ඕනේ. නැත්තම් ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. කමඨහන සුද්ධ කරගන්න ඕනේ කියන එක තමයි. ඒ ආධුනික කෙනා භාවනාව දිහා බලන ක්‍රමේ කෙලෙස් පැත්තෙන් තමයි බලන්නේ. භාවනාවත් සුභයක් කරගන්න හදනවා නැත්නම් සුභ අරමුණක් කරගන්න හදනවා භාවනාව. ඉතින් ඒක නිසා මේ භාවනාවේ හොඳ වටිනා අත්දැකීම් සමහර විට යෝගාවචරය නොසලකා හරිනවා. ඉතින් ඒ ධර්ම සාකච්ඡාව හරහා නැත්නම් කමඨාන් සුද්ධ කර ගැනීම හරහා හරියටම ඒ යෝගාවචරයේ කොහොමද මානසිකාරය පවත්වන්න ඕනි කියන එක අලුත් කරගන්න ඕනේ නැත්නම් දැනගන්න ඕනේ. ඒකට කියනවා සාකච්ඡානුග්‍රහිතය. ඊට පස්සේ හතරවෙනියන්ට දක්වනවා සමත අනුග්‍රහිතය පස්වෙනියට දක්වනවා විපස්සනා අනුග්‍රහිතය. ඒ කියන්නේ සක්මන පරියංකේ දිනදා වශයෙන් භාවනා කරන කෙනා සතිය වඩන්න ඕනේ භාවනා කරන්න ඕනේ. සිල් රැකලා විතරක් නිවන් දකින්න බෑ. සිල් නොරකත් බෑ. බණ අහලා විතරක්ම නිවන් දකින්න බෑ. බණ අහන්න නැතුව බෑ. බණ අහන්න ඕනේ. ඒකෙන්ම විතරක් නිවන් දකින්න පුළුවන් කියලා හිතන් ඉන්නවනම් ඒකත් වැරද්දක්. ඉතින් ඒක 100ට 100ක්ම නිවැරදි ප්‍රකාශයක් නෙමෙයි. මොකද බණ අහන කොටත් සෝවාන් ආදී මාර්ගඵල ලැබපු අය ඉඳලා තියෙනවා. එතකොට ඒක සිද්ධ උනේ සසරේ සතිපට්ඨානෙ වඩපු කෙනෙක්. සතිපට්ඨානෙ සංසාරේ වඩලා භාවිත හිතක් තියෙන කෙනෙක් ඉන්නවනම් බණක් ඇහෙනකොටම නැත්තම් භාවනා කරපු කෙනෙක් අත්දැකීම් සහිත කෙනෙක් නම් බණ කියන්නේ එතකොට ඇහෙනකොටම වැටහෙන්න පුළුවන්. ඒත් සංසාරේ සතිපට්ඨානෙ වඩලා තියෙන්න ඕන. එහෙම වඩලා නැති කෙනාට මේ ජීවිතේ භාවනා කරන එක කරන්න ඕනේ ඒ බණහන එක කරනකොටම අවබෝධ වෙන්නේ නැති වුණොත් සමත විපස්සනා වශයෙන් නැත්නම් සක්මන පරියන්ක එදිනෙදා වශයෙන් සතිය පිහිටුවනේ කරන්න ඕනේ සීලෙන් අනුග්‍රහ කරගන්න ඕනේ සුතානුග්‍රහිතය පිණිස බණක් අහන්න ඕනේ සාකච්ඡා කරලා ප්‍රශ්න निराකරණය කරගන්න ඕනේ භාවනා කරන්නත් ඕනේ මේ කාරණා පහම එකතු කරගත්තොත් සාර්ථක යෝගාවචරයක් එතකොට අර බුදුරන් වහන්සේ දේශනා කරපු අනුග්‍රහිතයන්ට ගරු කරලා තියෙනවා නැත්නම් බුදුබණ පිළිපදින කෙනෙක් නිසා ඒ නොමේරු චේතෝ විමුක්තිය නැත්නම් බලාපොරොත්තු වෙන මාර්ගඵල නිවන සාක්ෂාත් කරගන්න අනුග්‍රහිත උදව් වෙනවා. ඉතින් ආන් ඒක නිසා අනුග්‍රහිත පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් පිරිස මේ වෙලාවේ සූතානුග්‍රහිතය පිණිස බණක් අහන්න සූදානම් වෙච්ච වෙලාව ඒකට මේ වැඩසටහනට මාතෘකා කරේ සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර දේශනාවක්. ඒකේ නම සඳහන් වෙන්නේ ආරක්ක සූත්‍රය කියලා. බුදුරණාහි දේශනා කරනවා චතුසු බික්ක වේටානේසු අත්තරූපේන අප්පමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණීයෝ. මහණෙනි තමාගේ සුභ සිද්ධිය බලාපොරොත්තු වන්නෙකු විසින් තමන්ගේ සුභ සිද්ධිය තමන්ගේ අර්ථ සිද්ධිය බලාපොරොත්තු වන්නෙකු විසින් අප්‍රමාදීව ප්‍රමාද නොවි සතියෙන් යුක්තව සිහියෙන් ආරක්ෂක විය යුතු කරුණු හතරක් බුදුරන් වහන්සේට තේරෙනවලු කතමේසු චතුසු මා මේ රජනීයේ කවර කරුණු හතරක්ද මා මේ රජනීයේසු ධම්මේසු චිත්තං රජ්ජීති අත්තරූපේන අපමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණීයෝ තමාගේ හිත ඇලෙන බැඳෙන අරමුණු ලෝකේ කොතෙකුත් තියෙනවා ඒ ඇලෙන බැඳෙන අරමුණු කෙරෙහි මගේ හිත නොවැළේවා කියලා අප්‍රමාදීව ප්‍රමාද නොවි සතියෙන් යුක්තව සිහියෙන් හිතේ ආරක්ෂාව සලසා ගත යුතුයි අර බුදුරජාණන් වහන්සේ කලින් මතක් කරානේ බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයට තේරෙනවා තමන්ගේ අර්ථ සිද්ධිය, තමන්ගේ සුභ සිද්ධිය, තමන්ගේ යහපත සලසා ගන්න බලාපොරොත්තු වන්නෙකු විසින් අප්‍රමාදීව ප්‍රමාද නොවි සිහියෙන් යුක්තව සතියෙන් ආරක්ෂක විය යුතු කරුණු හතරක්. ඒකේ පළවෙනියටම දක්වන්නේ මේ හිත ඇලෙන බැඳෙන අරමුණු. හිත ඇලෙන බැඳෙන අරමුණු කෙරේ මගේ හිත නොඇලේවා කියලා අප්‍රමාදීව ප්‍රමාද නොවි සතියෙන් යුක්තව හිතේ ආරක්ෂාව සලසා ගත යුතුයි. දෙවෙනියට දක්වනවා මා මේ දෝසනීයේසු ධම්මේසු චිත්තං දුස්සීති අත්තරූපේන අපමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණීයෝ. මහණෙනි මේ ලෝකේ හිත නොසතුට ඇති කරවන, දුම්නස ඇති කරවන, ගැටීම ඇති කරවන අරමුණුත් කොතෙකුත් තියෙනවා. ඒ හිත නොසතුට ඇති කරවන, ගැටීම ඇති කරවන, ද්වේෂය ඇති කරවන අරමුණු කෙරෙහි මගේ හිත නොගැටේවා කියලා අප්‍රමාදීව ප්‍රමාද නොවි සතියෙන් යුක්තව හිතේ ආරක්ෂාව සල්සා ගත යුතුයි කියන එකයි දෙවෙනියට සඳහන් කරන්නේ. තුන්වෙනියට සඳහන් කරනවා මා මේ මෝහනීයේසු ධම්මේසු චිත්තං මොයිහිති අත්තරූපේන අපමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණියෝ. හිත මෝහයටපත් කරවන, හිත මුලා කරවන අරමුණුත් ලෝකේ කොතෙකුත් තියෙනවා. ඒ හිත මුලා කරවන මෝහයටපත් කරවන අරමුණු කෙරෙහි මගේ හිත මුලා නොවේවා කියලා අප්‍රමාදීව සතියෙන් යුක්තව හිතේ ආරක්ෂාව සලසා ගන්න කියලා කියනවා. හතරවෙනි දක්වනවා මා මේ මදනීයේසු ධම්මේසු චිත්තං මජ්ජේති අතරූපේන අපමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණියෝ. හිත මත් කරවන මදේට මත් වීමටපත් කරවන අරමුණුත් ලෝකේ තියෙනවා. ඒ හිත මත් කරවන අරමුණු කෙරෙහි මගේ හිත මත් නොවේවා කියලා අප්‍රමාදීව සතියෙන් යුක්තව හිතේ ආරක්ෂාව සලසා ගන්න කියලා මේ බුදුරන් වහන්සේ කාරණා හතරක් කෙරෙහි ශ්‍රාවකයන්ගේ අවධානය යොමු කරනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසකේ අවධානය මේ කාරණා හතරක් කෙරෙහි බුදුරන් වහන්සේ යොමු කරනවා. ඒකේ මේ ඇලෙන බැඳෙන අරමුණු ගැන තමයි පළවෙනියටම සඳහන් කරන්නේ. හිත ඇලෙන බැඳෙන අරමුණු, ඒ කියන්නේ ඇහෙන් ඇලෙන අරමුණු තියෙනවා, රූප අරමුණු, කනෙන් ඇලෙන අරමුණු තියෙනවා, ශබ්ද අරමුණු, නාසයෙන් සුවඳ, දිවට රස, කයට පහස, මනසින් නොයෙකුත් අරමුණු වලට ඇරෙනවා. ආන්ගේ ඇලෙන බැඳෙන අරමුණු කෙරෙහි තමයි හිත ආරක්ෂා කරගන්න කියලා කියන්නේ. ඉතින් ඇලි ඇලි බැඳි බැඳි කටයුතු කරන්න ගියොත් ඒක භාවනා ජීවිතයකට විශාල පරිබෝධයක් නැත්නම් විශාල කරදරයක්. ඉතින් ඒක නිසා මේ ඇලෙන බැඳෙන අරමුණු කල්පනා කරලා ඒකෙන් හිත මෑත් කරගෙන හිත අයින් කරගෙන ගත කරන ජීවිතයක් තමයි මේ යෝගාවචර ජීවිතයක් නැත්තම් භාවනා ජීවිතයක් වශයෙන් අපි පුරුදු කරන්න හදන්නේ. එතකොට කල්පනා කරලා බැලුවොත් මේ ලෝකේ තියෙන ඔක්කොම අරමුණු කෙරෙහි අපේ හිතේ ඇලීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ ලෝකේ තියෙන සියලු අරමුණු වලින් හිත ගලව ගන්න ඕනි කියලා එකකුත් නැහැ. ඒක එක කෙනාට පෞද්ගලිකව ගත්තොත් තම තමන් වශයෙන් ඇලෙන බැඳෙන අරමුණු තමන්ට ඕන නම් කල්පනා කරලා හිතා ගන්න පුළුවන්. මම මේ දරුවෝ කෙරේ විශාල ඇලීමක් තියෙනවා. ස්වාමියා කෙරෙහි බිරිඳ කෙරෙහි මොනුපුරු මිනිපිරියන් කෙරෙහි නැත්තම් මේ වස්තු අහවල් වස්තුව කෙරෙහි ඉඩකඩම් කෙරෙහි යාන වාහන කෙරෙහි කියලා බැලුවාම තම තමන්ට ඇලෙන බැඳෙන අරමුණු සුවල්ප ප්‍රමාණයක් තියෙන ලෝකේ සියලු අරමුණු අපිට බාධා කරන්නේ <clears throat> අපි දැනටමත් මේ සුබ වශයෙන් ගත්ත හොඳයි කියලා ගත්ත බැඳෙන අරමුණු ටිකක තමයි මේ හිත නිතර ගත කරන්නේ. අහන් ඒ ටික තමයි අපිට බාධා කරන දේ. ඉතින් මේ ඇලෙන අරමුණු වල තියෙන ආදීනව දැනගන්නත් ඕනේ. මේ ඇලි ඇලි බැඳි බැඳි කටයුතු කරනකොට මෙලෝ වශයෙන් විශාල දුකක් අසහනයක් ආතතියක් පීඩාවක් තියෙනවා. මේ ඇලින බැඳෙන අරමුණු වෙනස් වෙනකොට අපිට ඕන විදිහට පවතින්නේ නැති වෙනකොට නිතරම ඒවත් එක්ක හැප්පෙනවා. නිතරම ඒවත් එක්ක ගැටෙනවා. එතකොට මේ ඇලීම හරහාම ගැටීමකුත් පවතිනවා. එතකොට ඒකම ගැටෙන අරමුණක් බවට පත් වෙනවා. මේ ඇලිච්ච දෙයම ගැටෙනවා. එතකොට මේ මෙලෝ වශයෙන් තියෙන වෙහෙස ඇලෙන බැඳෙන අරමුණු නිසා මෙලෝ වශයෙන් තියෙන ආදීනවේ නරක ස්වභාවය කල්පනා කරන්නත් ඕනේ. ඊට පස්සේ මේ ඇලෙන බැඳෙන අරමුණක් මත හිත පවතිද්දී මිය ගියොත් ඒකාන්ත වශයෙන් අපාය උපදින්න වෙනවා නැත්නම් තිරිසන් ලෝකෙ උපදින්න වෙනවා. ඒක ආදිත්ත පරියාය සූත්‍රයේදී මේ යන තැන් දෙකත් එක්ක දේශනා කරනවා. මරණ චිත්තක්ෂණේ මරණ වේලාවේ ඔය අපි ප්‍රියමනාප අරමුණක හිත එල්ලිලා තිබුණොත් ඒ කාන්ත වශයෙන් තිරිසන් ලෝක යනවා. නැත්තම් අපාය යනවා කියලා ආදිත්ත පරයය සූත්‍රය යන තැන් දෙක දේශනා කරනවා. ඉතින් වෙනත් සූත්‍ර ගත්තොත් ඉතින් ඒක പ്രേත ලෝකයක් වෙන්නත් පුළුවන්. දුගතිය කොහේ හරි තැනක තමයි. ඉතින් ඒ ඒ අපි ඇලිච්ච බැඳිච්ච වස්තුව ළඟ තියෙන්න ඕනේ නැහැ. දරුවෝ ළඟ ඉන්න ඕනේ නැහැ. මොනුපුරු මිනිපිරියෝ ළඟ ඉන්න ඕනේ නැහැ. ගේ ළඟ තියෙන්න ඕනේ නැහැ. මතක් වුණත් ඇති. ඒ කාම අරමුණක හිත පවතින වෙලාවේ මිය ගියොත් ඒකාන්ත වශයෙන් දුගතිය යනවා. ඉතින් මෙලෝ වශයෙන් තියෙන කාමයේ නිසා තියෙන නැත්තම් මේ බැඳීම, ඇලීම නිසා තියෙන මෙලෝ වශයෙන් තියෙන ආදීනවත් දැනගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙන් ගියාට පස්සේ විඳින්න වෙන දුක් අද නැත්නම් අපාය ආදී තැන්වල වැටිලා විඳින්න වෙන දුක් අඳ ගැනත් කල්පනා කරන්න ඕනේ. ඉතින් ආන් එහෙම කල්පනා කරලා ප්‍රමාද වෙන්නේ නැතුව සිහියෙන් යුක්තව ආරක්ෂාව සලසා ගන්න කියනවා. ඉතින් මේව ප්‍රාර්ථනා කරලා ගන්න බෑ. මල් ටිකක් පූජා කරලා දානයක් දීලා මේ ඇලෙන බැඳෙන අරමුණු කෙරෙහි මගේ හිත නොඇලේවා කියලා ප්‍රාර්ථනා කරාට වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. භාවනා කරනවා කියලා අපි කරන්නේ ওই ඇලෙන බැඳෙන අරමුණු කොච්චර තිබුණත් ඒව ඔහි තිබිච්චාදෙන්. බුදුරණන් දේශනා කරන ওই ඇලෙන බැඳෙන අරමුණු එක්ක දැනටමත් ඇලෙන බැඳෙන අරමුණු ඇති එතකොට ওই තියෙන එකට වෛර කරන්න යන්න ඕනෙත් නැහැ. මේ දරුවෝ නිසා තමයි මට මේක කරගන්න බැරි. මොනුපුරු මිනිපිරියෝ නිසා තමයි, ස්වාමියා නිසා තමයි, බිරිඳ නිසා තමයි, ගේ දොර වස්තු භෝග නිසා තමයි මට මේක කරගන්න බැරි කියලා ඒගොල්ලොත් එක්ක හැප්පෙන්න යන්න එපා. නැත්නම් ඒකට වෛර කරන්න එපා. වෛර නොකර බලන බුදුරණන් දේශනා කරන මේ චුට්ටක්කේ කාම වස්තුන්ගේ නැත්නම් ඇලෙන බැඳෙන අරමුණු වලින් ටිකක් අයින් වෙලා මෙන්න මේ වගේ අරන් ගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යාකාරගත වෙලා ඉස්සරලාම කායික වශයෙන් ඒ ඇලෙන බැඳෙන අරමුණු වලින් චුට්ටක් අයින් වෙනවා. එතකොට තේරෙනවා දරුවන්ට ඇලිලා හිටියට ගේ දොරට ඉඩ කඩන් වලට යාන වාහන වලට දුව දරුවන්ට මොනපුරු මිනිපිරියන්ට ඇලිලා හිටියට කොහොම හරි මේ දවස් පහකට මේ කාම වස්තු ටික තල්ලු කරලා තියෙන්නේ. අයින් කරලා තියෙන්නේ. එතකොට ඒ ඇලෙන බැඳෙන අරමුණු කරේ තමන් භෞතික වශයෙන් නැත්තම් ඒ වස්තුවෙන් ඈත් වෙලා තියෙනවා. දැන් දරුවෝ නෑ, ගෙවල් නැහැ. මොනුපුරු මිනිපිරියෝ නැහැ. යාන වාහන නැහැ. වස්තු භෝග නැහැ. අර තිබ්බ සියලු කාම වස්තු අයින් කරලා තමයි මේ අරණේ ගත වෙන්නේ. රුක්ක මූල ගත වෙන්නේ ශුන්‍යාගාර ගත වෙන්නේ. ඊට පස්සේ මෙහි ඉන්නකොට ආයි ඒ කාම වස්තු කෙරෙහි හිත යනවා. දරුවෝ මතක් වෙනවා, ගෙවල් මතක් වෙනවා, මොනුපුරු මිනිපිරියෝ මතක් වෙනවා. ඒගොල්ලෝ නාලද දන්නේ නැහැ, කාලද දන්නේ නැහැ, බත් කැව්වද දන්නේ නැහැ කියලා මෙතන ඉඳගෙන කල්පනා කර කර ඉන්නවා. ඉතින් ඒක කාම සංඥාව කියනවා. නැත්නම් කාම වස්තු දාලාවට වස්තුකාමේ නැති වුණාට ක්ලේශකාමයක් තියෙනවා. හිතින් ඒ කාම වස්තු ඇසුරු කරනවා. ඉතින් ඒකෙන් හිත ගලව ගන්න බුදුරජාණන් වහන්සේ කය ඇසුරු කරන්න කියනවා. ඉතින් අරණ්‍යගතවා, රුක්කමූලගතවා, ශුන්‍යාගාරගතවා කියලා දේශනා කරලා ඊට පස්සේ පළඟක් බැඳ වාඩි වෙලා උඩුකය ඍජුව තියාගෙන උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා මේ උඩුකය ඍජුව තියාගෙන ඉඳගෙන ඉන්න ඉරියවක ඒ කාම වස්තු කෙරේ හිත යන්නේක ගලවලා මේ කය අනුව පවත්වන්න. හිත ගෙනල්ලා කයේ එල්ලලා තියන්න කියලා තමයි කියන්නේ. බාහිර ඒ කාම වස්තු නැවත මතක් වෙන එක වළක්වන්න හිත ගෙනල්ලා කය එල්ලනවා. එතකොට භාවනා අරමුණ වෙන්නේ මේ කය. තමන්ගෙම මේ කය තමයි භාවනා අරමුණක් බවට පත් කරගන්නේ. එතකොට මේ කය අපි භාවනා නොකරන වෙලාවට මේ කයම තමයි කාමයේ උදෙසා පාවිච්චි කරේ. රාගෙට මේ කයමයි द्वේෂයට රණ්ඩු අල්ලන්න තව කෙනෙකුට ගහන්න ශක්තිය පෙන්වන්න පාවිච්චි කරෙත් මේ කයමයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භාවනා අරමුණක් ඉදිරියට ගන්න කියන්නේත් මේකයි. එතකොට කයේ කයානුව බලන අසුළු වාසයක් කියලා කියන්නේ. ඒ කියන්නේ කයේ ඇති හැටිය දැනගන්නයි හදන්නේ. එතකොට මේ රූපකය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධාතු හතරකින් හැදිලා තියෙනවා කියලා පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන මේ ධාතු හතරක එකතුවක් තමයි මේ රූප කය කියලා කියන්නේ. මේ කය කියලා කියන්නේ. එතකොට මේ කයට හිත ගත්තට පස්සේ ඔන්න ඔය ධාතු හතරෙන් එකක් තමයි ප්‍රකට වෙන්නේ. ඔය අපිට හුස්ම පේනවා, බඩ පිම්බෙනවා, හැකිලෙනවා, තේරෙනවා, පපු උස් පහත් වෙනවා තේරෙනවා කියන්නේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. ඉතින් වැඩියෙන්ම ප්‍රකට වෙලා පවතින්නේ වායෝ ධාතුව. ඉතින් ඒක නිසා මේ කයට හිත ගත්තට පස්සේ හුස්ම තේරෙනවා, බඩ පිම්බෙනව හැකිලනෝ තේරෙනවා පපු උස් පහත් වෙනව තේරෙනවා කියලා කෙනෙකුට වැටහෙනවා. සමහරක් කෙනෙකුට එහෙම නැතුව කයට සීතල තේරෙනවා රත් වෙනවා තේරෙනවා. එතකොට තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය සීතල උණුසුම් කරන ගතිය. එහෙම නැත්තම් කය නිකන් තද වෙනවා තේරෙනවා. එහෙම නැත්තම් කය එහෙට මෙහෙට පැද්දෙනවා. එතකොට පටවි ධාතුවේ ස්වභාවය කය තද වෙනවා වෙලාවකට නැත්තම් පරණලක් වගේ ඔහේ වැනෙන්න පටන් ගන්නවා. නැත්නම් ඉදි කටු වලින් අයිනෝ වගේ තේරෙනවා කූඹි දුවනවා වගේ තේරෙනවා ඇඟේ මස් පිඩු නලියනවා වගේ තේරෙනවා නිකන් කය කඩාගෙන වැටෙනවා වැක්කිරෙනවා වගේ තේරෙනවා වශයෙන් මොනාහරි මේ ධාතු ගුණ ප්‍රකට වෙන්න ගන්නවා නැත්නම් කයේ ඇති හැටිය පේන්න පටන් ගන්නවා කියන එක තමයි කියන්න තියෙන්නේ එතකොට ඔය මොනම ලකුණකින් හරි මේ කය ගැන දැනුවත් කමක් භාවනා යෝගාවචරයේ අත්දකිද්දී අර කාම වස්තුන්ගේ හිත නිදහස් භෞතික වශයෙන් නෙමෙයි දැන් දාලාපු කාමවස්තු ටික විතරක් නෙමෙයි හිතුවිල්ලකින්වත් කාමවස්තුයක ඇසුරක් නැහැ. එතකොට කියත හැකි කාමවස්තුත් නැහැ කාම සංඥාවක් නැහැ. සිතුවිල්ලකින්වත් කාමවස්තු ස්පර්ශ කරන්නේ හිත කයත් එක්ක යාලු කරගෙන ඉන්නකොට. ඒ වගේමයි ශක්මනේදිත් වම පොළේ වදිද්දි වම දකුණ පොළේ වදිද්දි දකුණ කියලා පියවරක් පාසා සතිය පිහිටවනකොට කාම වස්තුත් නැහැ කාම සංඥාවක් නැහැ. කෝපයක් හොදද්දී අපි හිතමු කෝපය හොදනකොට කෝපය හොදන එකට හිත දාගෙන ඉන්නවා. ඒ වෙලාවෙත් කාමේ නැහැ. කාම සංඥාවක් නැහැ. ඔයගොල්ලෝ මොන හරි බාත් รู ම් එකක් හොදද්දී ඒ කරන වැඩේට හිත දාගෙන ඉන්නවා. එතකොටත් කාමෙත් නැහැ, කාම සංඥාවක් නැහැ. ඔන්න ওই විදිහට කරන කරන වැඩක හිත ගෙනල්ලා ඇලවීම හරහා අර ඇලෙන බැඳෙන අරමුණු වලින් හිත නිදහස් කරගන්නවා. එතකොට අපිට කොච්චර ඇලෙන බැඳෙන අරමුණු තිබුණත් මේ සතිය පිහිටපු වෙලාවේ මේ ඇලෙන බැඳෙන අරමුණු වලින් නිදහස්. ඒ කියන්නේ මේ ඇලෙන බැඳෙන අරමුණු නිසා මෙලෝ වශයෙන් යම් දුකක් අසහනයක් ආතතියක් චිත්ත පීඩාවක් තියෙනවා නම් ඒකෙන් නිදහස්. මොකද දැන් හිත මධ්‍යස්ථ අරමුණක පවතින්නේ. කයේ පවතින්නේ. ඒ වගේම මේ ඇලෙන බැඳෙන අරමුණු නිසා පායන්න හේතුවක් සකස් වෙන්නේ නෑ මොකද දැන් අරමුණු කයේ තියෙන්නේ. නෑ හිත කයේ තියෙන්නේ. එතකොට ඕනම වෙලාවක හිත කය ඇසුරු කරගෙන පවත්වනවා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රධාන ඉරියව් හතරක් දේශනා කරන සතිය පිටවන්නේ එකක් තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඊට පස්සේ මේ ඇවිදින ඉරියව්ව. ඊට පස්සේ හිටගෙන ඉන්න ඉරියව්ව. ඊට පස්සේ නිදාගෙන ඉන්න ඉරියව්ව. ඇඳේ නිදාගෙන ඉන්නකොට බඩ උඩින් ඕනනම් අත තියාගෙන බලතැගේ මේ බඩ පිම්බෙන හැකිලෙන ආකාරය. දැන් අපි සතිපාසලේ පොඩි ළමයිට කියලා දෙනවා නිදාගෙන බඩ උඩින් අත තියාගන්න. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. ආ එතකොට කියනවා බඩ පිම්බෙනවා හැකිලෙනවා. ආ හොඳට බලාගෙන ඉන්න කියලා කියනවා. එතකොට ඔන්න බඩ පිම්බෙන හැකිලෙන එක එයා බල බල ඉන්න මේ නිදාගෙන ඉන්න ඉරියව්වේ සතිය පිටවන්න පුළුවන්. චූටිම ළමයිට කියලා දෙනවා ඉඳගෙන දැන් පුංචිම ළමයිට ඕගොල්ලොත් එහෙම තමයි මේ පුංචිම ළමයිට භාවනා කරන්න බෑනේ. හුස්ම බලන්න කිව්වට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ පුංචිම ළමයිට කියනවා හොරා පොලිස් සෙල්ලම කරමු කියලා. එයා තමයි පොලිස්. අපි කියනවා ඔයා පොලිස්, හොරා තමයි හුස්ම. ඔයා දැන් S2 පියාගෙන හොරාව කී පාරක් අල්ලන්න පුළුවන්ද කියලා බලන්න කිව්වට පස්සේ ඔන්න S2 පියා ගන්නවා. S2 පියාගෙන දැන් ඇස් දෙක තද කරගෙන ඉන්නවා දැන් එයා පොලිස් හොරා එනකම්. ඊට පස්සේ අපි කියනවා ගණන් කරලා කියන්න කොච්චරක් අල්ලන්න පුළුවන්ද. එතකොට එයා ඇස් දෙක වහගෙන ඉඳලා අපි විනාඩි 10කින් විතර කතා කරාට පස්සේ කියනවා මට හුස්ම මට හොරාව අල්ලගන්න පුළුවන් වුණා 12 පාරක්. එක්කෙනෙක් කියනවා මට 31ක් පුළුවන් වුණා. ඔය සතිපාසලක මේ පොඩි ළමයින්ට වැඩසටහන කරද්දි ටීචර් කිව්වා මට 60 ගානක් අල්ලගන්න පුළුවන් වුණා. හුස්ම 60ක් බලන්න පුළුවන් වුණා. එයා පොලිස් වෙලා හුස්ම හොරා. ඉතින් මෙතන ඉන්නවනම් තාම බලාගන්න බැරි අය හොරා පොලිස් සෙල්ලම කරන්නයි තියෙන්නේ. කාමරවල දුවදුව නෙමෙයි. කොහොම වාඩි වෙලා ඇස් දෙක පියාගෙන බලනවා මම පොලිස් හුස්ම කීපාරක් අල්ලන්න පුළුවන්. ඉතින් අර චූටිම ළමයිට හිත කයේ පවත්තන්න ඉඳගෙන කියලා දෙනවා. නැත්නම් නිදාගෙන ඉන්න හිටියවක කියනවා බඩ පිම්බෙන හැකලෙන ඇටි හොඳට සිහියෙන් බලන්න කියලා. ආන් ওই විදියට ප්‍රධාන ඉරියව් හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිය පිටවන්න. ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට, ඇවිදිනකොට. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කය යම් යම් ආකාරයට පවතිනවාද ඒ ඒ ආකාරයට සතිය පවස්තන. ඒ කියන්නේ අපි දවසේ විවිධ ඉරියව් දරනවා. විවිධ ඉරියව් මාරු කරමින් ගත කරන ඕන ඔය සෑම ඉරියව්වකම සතිය පිහිටවන්න උත්සාහ කරන්න. එතකොට මේ අපි ඉඳගෙන භාවනා කරනවා කියලා අර දෙවෙනි දවසේ කමටහන් වார்த்தාවක් ලොකු ස්වාමීන් වහන්සේට ඉදිරිපත් වෙලා තිබුණා. මට මේ ඉඳගෙන ඉන්නකොට විතරයි ඉඳගෙන ඉන්නලා නැගිට භාවනාව ඉවර කරනකොට කියලා කතාවක්. භාවනාව ඉවර කරනවා කියන කතාවක් වාර්තා කරලා තිබුණා. එතකොට ඔය හැම ඉරියව්වකම සතිය පිහිටවන්න පුළුවන් නම් භාවනාව ඉවර වෙන වෙලාවක් නැහැ. අපි මේ සතිය හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි ඉඳගෙන ඉන්නකම් මොකක් හරි මතුරු මතුරු හරි ඉන්නවා. නැත්නම් අහපු බණක් හරි කල්පනා කර කර ඉන්නවා සතිය නැහැ. ඊට පස්සේ ඉතින් නැගිටට පස්සේ භාවනාව ඉවරයි ළඟ මේ කෙනත් එක්ක කතා කර කර ඉන්නවා. ඉතින් ඕක තමයි අපේ භාවනාව. ඉතින් ඒකින්ද භාවනාව කියන වචනයට වඩා සතිය කියන වචනේ හොඳයි. ඒකින්ද ඕගොල්ලෝ මේකට භාවනාව වෙනුවට දාගන්න සතිය කියන වචනේ. භාවනාව කියන එක ඕනම වරහන් ඇතුලේ දාගන්න. සතිය. සතිය වඩනවා කියලා ගත්තොත් ඉඳගෙන සතිය වඩන්න පුළුවන්. හිටගෙනත් පුළුවන්, නිදාගෙනත් පුළුවන්, ඇවිදින ගමනොත් පුළුවන්. දවසේ ගත කරන සෑම ඉරියව්වකම සතිය පිටවන්න පුළුවන්. මේ හිත සෑම ඉරියව්වකම කයත් එක්ක යාලු කරෝගෙන සිද්ධ කරන්නේ අර ඇලෙන බැඳෙන අරමුණු කෙරේ මගේ හිත නොඇලේවා කියලා අප්‍රමාදීව ප්‍රමාද නොවි සතියෙන් යුක්තව ගත කරනවා. එතකොට හිත කයේ පවතිනකොට හිතාගන්න මගේ හිත ඇලෙන බැඳෙන අරමුණු වල නැහැ. ඒ කියන්නේ මට මම දරුවන්ගෙන් නිදහස්, ගේ දොරෙන් නිදහස්, වතු පිටි වලින් නිදහස්, ස්වාමියාගෙන් නිදහස්, බිරිඳගෙන් නිදහස්, ඒ කාම වස්තුන්ගෙන් නිදහස්. එතකොට ඔන්න ඔය හිත කයේ පවත්තන හැම වෙලාවකම සිද්ධ වෙන්නේ ඕක තමයි. ඒ ඇලෙන බැඳෙන අරමුණු වල තියෙන නපුරු බලපෑමෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවණියට දක්වන්නේ මේ සූත්‍රේ මා මේ දෝෂණීයේසු ධම්මේ සුචිත්තං දුස්සීති කියලා මගේ හිත ගැටෙන අරමුණු කෙරේ නැත්තම් අමනාපය ඇති කරන අරමුණු කෙරේ නුරුස්නා බව ඇති කරන අරමුණු කෙරෙහි මගේ හිත නොගැටේවා කියලා අප්‍රමාදීව සතියෙන් යුක්තව හිතේ ආරක්ෂාව සලසා ගන්න. ඉතින් ඒකටත් කරන්නේ මේ හිත බාහිරයට ගියොත් මේ බාහිර දේවල් එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. මේ දෙකත් එක්ක මුලාවක් නිතරම පවතිනවා. ඒක නිසා බලන පුළුවන්තරමක් හිත ඇතුළට ගන්නවා. ඉබ්බා ඔළුවයි අඩු හතරයි ඇතුළට ගත්තා වගේ ඇතුළට වෙනවා. ඒක තමයි ආධ්‍යාත්මික ජීවිතයක් කියන්නේ බාහිරයට නෙමෙයි විවෘත වෙන්නේ ඇතුළට. එතකොට ගැටෙන අරමුණු වලිනුත් නිදහස්. නැත්නම් රාගෙනුත් නිදහස්, ద్వේසෙනුත් නිදහස් කියලා කියත හැකි කය ඇසුරු කරන වෙලාවට. රාගෙත් නැහැ, ద్వේසෙත් නැහැ. නැත්නම් කාමච්ඡන්දෙත් නැහැ, ව්‍යාපාදෙත් නැහැ. දැන් හිත මධ්‍යස්ථ අරමුණක පවතිනවා. ඇලීම් ගැටීම් එන්නේ නැති මධ්‍යස්ථ අරමුණ. එතකොට මේ හිත කයේ පවත්වන හැම වෙලාවකම හිත ඇලෙන අරමුණු වලිනුත් නිදහස් වෙලා ගැටීම ඇති වෙන අරමුණු වලිනුත් නිදහස් වෙලා. ඉතින් සමහර විට ආයි ඇලීමට යනවා. ඇලෙන අරමුණු මතක් වෙනවා. ආයි හිත අතීතයට දුවනවා අනාගතයට දුවනවා. ආරය ළඟට යනවා මෙයා ළඟට යනවා අතනට යනවා මෙතනට යනවා කියලා ආයි යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ බලන්න මට ආයිත් මම දැන් මෙතන කියන තැනට ගන්න පුළුවන්. ඒක ආයි ගැටෙන අය මතක් වෙනවා. Tamanට ආරියාදු කරපු අය ඒ ගැටීමට වෙච්ච කාරණා ආයි හිත යනවා ඒවට. ගියාට පස්සේ දැනගන්න දැන් මගේ හිත මූල කර්මස්ථානේ නෙමෙයි නැත්තම් කයේ නෙමෙයි මේ අහවල් ගැටෙන අරමුණේ තියෙන්නේ. එතකොට අපි මේ සිද්ධිය දැනගන්නවා. දැන් මගේ හිත ගැටීමක පවතිනවා. ඉතින් ඒක නිසා මේ ගැටීම දිගේ යන්න ගියොත් නූපන්න කුසල් රාශියක් සිද්ධ වෙනවා. ඒක නිසා ඒ ගැටීමට වඩා මම මේ ඇසුරු කරගෙන ඉන්න මූල කර්මස්ථානේ හොඳයි. නැත්නම් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී දේශනා කරන විදිහට ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා හිත උපේක්ෂා සහගත මධ්‍යස්ත මේ මූල කර්මස්ථානට ගන්නවා. නැත්නම් කයට ගන්නවා. අර ආගන්තුකව මූල කර්මස්ථානයේ හිත පවත්වාදී නැත්නම් උදාහරණයක් ඉදිරියට කියනවා නම් සක්මණේ හොඳට මේ වම මේ දකුණ මේ වම මේ දකුණ කියලා සිහියෙන් යනවා. එහෙම නැත්නම් අඩිපතුල් වලට දැනෙන දැනීම් විඳීම් හොඳට බලබල සිහියෙන් යනවා. සිහියෙන් යනකොට කෙලවරේදී අපි අකමැති අරමුණකට හිත යනවා. කැමති එකක් වෙන්නත් පුළුවන්. ගියාට පස්සේ දැනගන්න ඕනේ මේක බුදුරණන් දේශනා කරන මේ හිත ඇලීමකට හෝ ගැටීමකට ගියාට පස්සේ ඒක මේ විදිහට දැනගන්න මේක සංකත දෙයක්. මේක ඊයේ වනට ලොකු සානන්සේ මතක් කරපු එක. මේක සංකතයි. ඒ කියන්නේ ඒවලේ හටගත්තු දෙක. ඕලාරිකයි. හොඳට දැනගන්න පුළුවන් මගේ හිත සක්මනේ තිබුණේ නැත්තම් වමේ දකුණේ තිබුණේ. දැන් මේ ඇලීම ඇලෙන අරමුණකට නැත්තම් ගැටෙන අරමුණකට මාරු වුණා. ඊට පස්සේ මේක පටිච්චසම්පන්නයි. හේතුවක් නිසා එවලේ හටගත්ත දෙයක් තියෙන්නේ. අහේතුක සිද්ධ වුණත් නෙමෙයි හේතුවක් නිසා හටගත්තු දෙයක් එන ඊට වඩා සාන්තයි ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා ඊට වඩා සාන්තයි ඊට වඩා ප්‍රණීතයි මම ඇසුරු කරගෙන හිටපු මූල කර්මස්ථානේ ඒකේ කිසිම කලබලයක් කරදරයක් නැති එකක් කියලා හිත වහාම මූල කර්මස්ථානට ගන්නවා නැත්නම් කයට ගන්නවා සක්මනේ වමට දකුණට ගන්නවා කියන එක තමයි යෝගාවචර ජීවිතේ පුරුදු කරන්නේ ඉතින් මුල් කාලෙදි වෙන්නේ හිත කයේ පවතිනවට වඩා වැඩි කාලයක් හිත බාහිරයට දුවනවා ඉතින් ඒකට තරහ වෙන්නත් එපා. අපි කවුරු හරි වාඩි වෙලා 100 දෙනෙක් වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්තොත් ඉඳගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා හිත ගයට ගත්තට පස්සේ එක්ක හිත කයේ තියෙන්න පුළුවන් එහෙම නැත්නම් නාන අරමුණ වලට යන්න පුළුවන් මම මේ මේක මමත් නෙමෙයි මගේත් නෙමෙයි මගේ ආත්මෙත් නෙමෙයි මේක තමයි මානව මනස මම මේ ඉගෙන ගන්න හදන්නේ මානව මනස ගැනයි කියලා කෙනෙක් මේ කෙරෙහි විවෘත බැල්මක් දාන්න දන්නවනම් එයාට ආර්යයන් වහන්සේ නමක් කියන්න පුළුවන්. ඒකට මම කියනකොට මගේ කියනකොට මගේ ආත්මය කියනකොට එයා කෘතඥයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා අපිට එතනින් පටන් ගන්න බෑ. බැරි නිසා බලනවා හිත කයත් එක්ක පුළුවන් තරමක් යාලු කරවලා තියාගන්න. එහෙම ඉන්නකොට හිත අතීතයට අනාගතයට නැත්තම් ඇලීම් ගැටීම් වලට ගියොත් ඒක දැනගන්න. ඒක මගේ පුද්ගලික වැරද්දක් කියලා හිතන්නේ නැහැ. ඒක මගේ දෝෂයක්, ඒක මගේ අඩුපාඩුවක්, මේක නොවිය යුත්තක් කියලා කල්පනා නොකර බලනවා මට පුළුවන් ද නැවතත් හිත කයත් එක්ක යාලු කරවල තියාගන්න. ඉතින් මේ තරම් ඍජුයි සතිය. මේ තරම් කෙටි සතිය. මේ තරම් සරලයි සතිය වඩන එක. ඉතින් අපි මෙච්චර ඍජුව, මෙච්චර කෙටිව, මෙච්චර සරලව, මෙච්චර ගහම්බීර කෘත්‍යයක් සිද්ධ කරලා දෙන සතිය අපිට ගාණක්වත් නැහැ. ඉතින් අපි කල්පනා කරනවා ඉතින් මේ අනිච්චන් දුක්ඛන් කියන්නේ නැද්ද මොකද දන්නේ නැහැ නේද කියලා කල්පනා කරනවා. එහෙම නැත්නම් චතුරාර්යක භාවනා කළේ නෑනේ ඉතින් මේ එහෙම හොඳද දන්නේ නෑ කියලා කල්පනා කරනවා. එහෙම නැත්නම් පූර්වක්‍ෘත්‍ය කරේ නෑනේ අනේ දවස් තුනක් ගත වුණා. භාවන තාම පූර්වක්‍ෘත්‍යයක්වත් දුන්නේ නෑනේ කියලා ඉඳගෙන කල්පනා කරනවා වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ රිට්‍රීට් එකේ 100ක් ඉන්නවනම් 75ක් ඕක කල්පනා කරන කට්ටිය. ඒකින්ද කමඨාන් වාර්තා පහයි එන්නේ. අනිත් අය සමාජයට වෙන මොන හරි කල්පනා කරනවා ඇති. මොකද තාම කමඨාන හම්බෙලා නෑ. නැත්තම් මොකද්ද කරන්න ඕනි කියලා සමහර විට දන්නේ නැහැ. ඒකින්ද සමහරට අර gederin ගෙනාපුව කල්පනා කරගෙන ඉන්නව නැත්නම් අහපු බණ තියෙනවනේ දැන් සෑහෙන බණ අහලා අහලා ඒ වලින් ඔළුව නරක් වෙලා තියෙන්නේ. නැත්නම් සෑහෙන බණ ඔළුවේ. ඉතින් අර ඕවා කල්පනා කර කර ඉන්නවා මෙච්චර සරලව, මෙච්චර ඍජුව, මෙච්චර කෙටිව කරන්න තියෙන සතිය අමතක කරලා දාලා. ඉතින් කාට හරි තේරුණා නම් මම කරන්න ඕනේ මෙච්චරයි. කමටහන නම් මේ කයම තමයි. මේ බාහිර අරමුණු වලට හිත දුවද්දී ගෙනල්ලා කයේ තැම්පත් කරන්න පුළුවන්. එහෙම වුණොත් වැඩි කාලයක් යන්නේ නැහැ භාවනාව මොකද්ද කියලා තේරුම් ගන්න. නැත්නම් සතිය මොකද්ද කියලා තේරුම් ගන්න ගොඩක් කල් යන්නේ නැහැ. ඉතින් එහෙම නැත්නම් අපිට කියන බණ තේරෙන්නේ නැහැ සමහර විට. හැබැයි එකක් සිද්ධ වෙනවා බණ කියද්දි හොඳට නිින්ද යනවා. ඒකත් වටිනවා බැලුවා. බණ තේරුම් නැත්නම් හොඳට නිින්ද යනවා. මේ නැත්නම් හිතනවා මේ මොකක්ද බණද මන් දන්නේ අප්ප මොනවාදෝ කියනවා කියලා හිතනවා. ඉතින් ආන් ඒක නිසා මම මේකයි කරන්න ඕනි කියලා දන්නවනම් එතකොට සූත්‍රේ බුදුරණන්සේ පෙන්නන කාරණා ටික දැන් ප්‍රාර්ථනාවක් නැතුව ඉල්ලන්නේ නැතුව ප්‍රායෝගිකව තමන් අත්දකින්න නැත්තම් තමන්ටම වර්තමාන මොහොතේ දැනගන්න පුළුවන් මේ මොහොතේ මගේ හිත ඇලෙන බැඳෙන අරමුණක නෙමෙයි එහෙම නැත්තම් ගැටෙන අමනාපයටපත් වෙන උන්නුරුස්නා බවක් ඇති කරන අරමුණක නෙමෙයි මගේ හිත තියෙන්නේ දැන් මගේ හිත කයේ පවතින්නේ මගේ හිතේ දැන් රාගෙත් නැහැ ද්වේෂෙත් නැහැ කියලා තමන්ට වර්තමාන වශයෙන්ම දැනගන්න පුළුවන් ඒක ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුණයක්. අස්පනා අපිට අත්දකින්න පුළුවන් ධර්මයේ කියන්නේ ප්‍රාර්ථනා කරලා පස්සේ හම්බෙන එකක් නෙමෙයි. පස්සේ ගන්න ඕන එකක් නෙමෙයි. ඒ සතිපට්ඨානේ බුදුරණාහි දේශනා කරන ගුණ සතිය වඩදී ඒ ඒ මොහොතේ අත්දකින්න නැත. ඒ ඒ මොහොතේ ලැබෙන දේවල්. සතිපට්ඨානේ පටන් ගන්නකොට බුදුරණාහි ඒකායන අයම් බික්ක වේමග්ගෝ සත්තානම් විසුද්ධියා කියලා කියනවා. පළවෙනි ආනිසංසේ සත්‍යය විසුද්ධියක් ලබනවා සතිය වඩනවන. විසුද්ධිය මොකද්ද? දැන් මගේ හිතේ රාගෙත් නැහැ, ద్వේෂෙත් නැහැ. මම දැන් මෙතන. නැත්තම් සක්මනේ වම දකුණ. නැත්තම් අඩිපතුල් වලට දැනෙන දැනීමේදී. මෙහෙම නැත්තම් ඉඳගෙන ඉන්නකොට හුස්ම බලනවා. නැත්තම් බඩ පිම්බෙනවා හැකිලෝ දැනගන්නවා කියද්දී විසුද්ධියක් තියෙන හිතේ. කෙලෙස් නැහැ, පිරිසුදු භාවයක් තියෙනවා. ශෝක පරිද්දවාලන් සමතික්කමාය. හැනීම් වැළපීම් වලට කාරණාවක් ගොනු වෙලා නැහැ. ඕනනම් හිත අතීතයට ගියා නම් අතීතේ වෙච්ච දේක් කල්පනා කරද්දී හඬන්න වැළපෙන්න ශෝකයටපත් වෙන කාරණා තියෙන ඕන තරම්. අනාගතය ගැන හිතුවත් අනාගතේ කොහොම වෙයිද දන්නේ නැහැ කියලා හූල්ලන්නත් පුළුවන්. කල්පනා කර කර ඉන්නත් පුළුවන්. මේ මොනම දෙයක්වත් නැහැ මේ වර්තමානට ගත්තට පස්සේ ශෝක පරිද්දවාලන සමතික්කම. ඊට දුක්ඛ දෝමනස්සාන අත්තංගභාවය. කායික දුක් මානසික දුක් ඉක්මෝල පවතින්නේ. පිරිසිදු චිත්තක්ෂණය. ඥායස්ස අධිගමයි. මාර්ග ඥානයකටපත් වෙන්න පුළුවන් සුදුසු චිත්ත තත්වයක් තියෙනවා. දැන් මේ ඇති හැටියයි බලාගෙන ඉන්නේ තමන් කරන දෙයක් නෙමෙයි කෙරෙන දෙයක් බලාගෙන ඉන්නේ. නිවන් දකින්නත් පුළුවන්. මෙන්න මේ ආනිසංස ටික සතිය පිටවන හැම මොහොතකම ලැබෙන දේවා. ඒක ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුණයක්. අස්පනා පිට අත්දකින්න පුළුවන් ගතියක්. එතකොට මේ සතිය හරහා මෙච්චර කෘත්‍යයක් නැත්තම් මෙච්චර විශාල කාර්යභාරයක් කරලා දුන්නට සමහර විට අපිට හිතෙන්නේ නැහැ මේ හිත කයේ තියාගෙන ඉද්දි ඉතින් ඕකත් භාවනාවක්ද කියලා හිතෙන්න ඉඩ තියෙනවා. නැත්තම් මේ හුස්ම බලන එකයි ඇවිදින එකයි විතරක්ද මන් දන්නේ. අනේ මන් දන්නේ එහෙටත් යනවා මෙහෙටත් යනවා. ගෙදර ඉඳලා වැඩට ගියා නම් කීයක් හරි හොවා ගන්නවා. නැත්තම් ඔන්න ඔහොම කල්පනා වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ එහෙට යනවා මෙහෙට යනවා කිසි ගතියක් නැහැ. ඉතින් හිතුවේ නැහැ භාවනා කරලා මෙච්චර අමාරු තත්යකට වැටෙයි කියලා සමහර විට. අලුතෙන් ආපු කෙනෙක් හිතන්නේ මෙච්චර අමාරුවක වැටෙයි භාවනා කරලා කියලා. නැත්නම් මේ වගේ කිසිම සන්තෝෂයක් නැති මට්ටමකටපත් වෙයි කියලා භාවනා කරන හිතන්නේ නැහැ. මේ වෙන්නේ හිත මූල කර්මස්ථානට එනකොට රාගය දේශය අයින් වෙනවා. රාගය දේශය අයින් වෙච්ච හැටිය එච්චර පිකප් නැහැ එන්ජිම. නැත්තම් සන්තෝෂ නැහැ. කිසිම ගතියක් නැහැ. මොනක්වත් කෙරෙන්නෙත් නැහැ වගේ කියන එකක් තමයි එන්නේ. එතකොට භාවනා කරන කෙනා මේ රාගය දේශය අයින් කරාට පස්සේ මේ සතිය පිහිටවා ගන්න බැරි වුණොත් රාග දේශය අයින් වුණාට පස්සේ නිින්ද යනවා. නැත්තම් කම්මැලි වෙනවා. ඒකාකාරී වෙනවා. පාළු වෙනවා. නීරස වෙනවා. මොනවාක්වත් කෙරෙන්නේ නැහැ කියලා හිතෙනවා. එහෙම වෙන්න නම් රාග ద్వේෂය අයින් වෙන්නත් ඕනේ. ඔය ඉඳගෙන ඉන්නකොට නිින්ද යන්නේ රාග ద్వේෂය අයින් වෙච්ච වෙලාවට තමයි. ඇවිදිනකොට හොඳට අරමුණේ හිත පවතිනවා නම් සක්මනත් අන්බැලන්ස් වෙනවා. සක්මනත් විසිකරනවා. ඒ එහෙම තත්ත්වෙ ඉන්නේ රාග ద్వේෂය අයින් වෙච්ච වෙලාවට. අපිට මේ රාගෙටයි ద్వේෂෙටයි අවදිකම තිබුණට රාගේ ద్వේෂය අයින් කරාට පස්සේ අපිට අවදිකමක් නැහැ. රාගය දේශය අයින් කරාට පස්සේ අවදි වෙනවා කියන එකට තමයි සතිය පිහිටනවා කියලා කියන්නේ. ඉතින් මේ සූත්‍රයේ තුන්වෙනියට දක්වනවා මා මේ මෝහනීය සුදම්මේ සුචිත්තං මොහිති අතරූපේන අපමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණියෝ. මගේ හිත මෝහයට නැත්නම් අන්ධබා අන්ධකාර බවට නැත්නම් මුලාවටපත් කරන ධර්මත් ලෝකේ තියෙනවා. මේ ආනාපානේ නැත්නම් මූල කර්මස්ථානෙට හිත ආවට පස්සේ ඔය මෝහය හඳුනා ගන්න පුළුවන් නිදිමත හරහා. අපිට නිකන් එතනට අවදි වෙන්න බෑ. රාගේ තියෙනවනම් අවදි. ද්වේෂේ තියෙනවනම් අවදි. රාගේ ද්වේෂේ අයින් වුණාට පස්සේ එහෙම බබා දොයනවා. හිත හැංගෙනවා. හිත ලීන භාවයට පත්. ඉතින් මේක දකින්න බැරිකම මොහය. මොහය මෝඩකමක් තියෙනවා. අවිද්‍යාවක් තියෙනවා. අන්ධකාරයක් තියෙනවා. එහෙම නැත්නම් මේ රාගේ ද්වේෂේ අයින් කරලා අවදි වෙන්න පුළුවන් නම් දැන් හිත රාගෙට වැටලත් නැහැ, ද්වේෂෙට වැටලත් නැහැ, මෝහෙට වැටලත් නැහැ. දැන් අවදි බව තියෙනවා. සක්මනේ මේ කෙළවර ඉඳලා එහා කෙළවරට යනකම් සිහියෙන් යන්න පුළුවන් රාග දේශ මොහ නැහැ. ඒ කෙළවර ඉඳලා මේ කෙළවරටත් එන්න පුළුවන් සිහියෙන් රාග දේශ මොහ නැහැ. කෝපයක් හොදලා ඉවරනකම් සතිය පවත්වුවොත් රාග දේශ මොහ නැහැ. ගෙදර ගිහිල්ලා ඉඳගෙන හිරමණයක් උඩ ඉඳන් පොල් ගන්නකොට මම දැන් හිරමණයක් උඩ ඉඳගෙන පොල් ගන්නවා කියන බව දන්නවනම් රාග දේශ මොහ නැහැ. ඉතින් ඕනම වැඩකට ඔන්න ඕක දාගන්නයි තියෙන්නේ. කරන කරන වැඩක් එක්ක යාළු වෙලා ඉන්නවා. නැත්තම් කරන වැඩේ මුළු හදින්ම කරනවා කියලා කියනවා. මුළු දෝතිම්ම කරනවා කියලා කියනවා. නැත්තම් 100ට 100ක් කරන වැඩෙත් එක්ක ඉන්නවා. දත් මදිනකොට මට දත් මදලා ඉවරනකම් දත් මදින එකත් එක්ක යාළු වෙලා ඉන්න පුළුවන්ද? දත් මදිනකොට අත් දකින්න අත් විඳින දේත් එක්ක ඉන්න පුළුවන්ද? ඕක තමයි සතිය. වතුර ටිකක් නානකොට ඇඟට වතුර වැටෙනවා සීතල දැනෙනවා ඒ අත්දැකීමත් එක්ක ඉන්න පුළුවන් මූණ හොද්දනකොට මූණට වතුර වැටෙනවා සීතල දැනෙනවා ඒ අත්දැකීමත් එක්ක ඉන්න පුළුවන් ඕක තමයි සතිය ඉතින් මේ විදිහට තමන් දවසේ කරන සෑම කටයුත්තක්ම සතියේ යෙදුවොත් අවදි බව තියෙනවා. දැන් තේරෙනවා හොඳට මගේ හිත කයත් එක්ක යාළුයි. හිත දිගට පවත්වන්න පුළුවන් අරමුණේ. ඉතින් ඒකට විශාල වීරියක් තියෙන්න ඕන. විශාල ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. එහෙම නැති කෙනාට බෑ. ඒකින්ද සතිපට්ඨාන සූත්‍රයේදී කායानुපස්සනා කොටස යටතේ බුදුරණන්සේ කායේ කායानुපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමාං කියනවා. කයේ කයානෝ බලනාසුළු වාසයක් කරන්න කෙලස් තවන වීරියෙන් ආතාපි සම්පජානෝ සතිමාං. කෙලස් තවන වීරිය නැත්තම් නැත්නම් වීර්යවන්තයාට තමයි මේකේ ගමනක් තියෙන්නේ. කම්මැලි කුසීත කෙනාට නෙමෙයි. කම්මැලි කුසීත කෙනා එක්ක බුදිය ගන්නවා පරියන්කේ. නැගිටට පස්සේ කතා කරගෙන ඉන්නවා. නැත්නම් වටපිට බල බල ඉන්නවා. එයාට ගැම්ම නැහැ. ඉතින් භාවනා කරන අය දැක්කහමත් තේරෙනවා ගැම්ම නැහැ කියලා. මේ හුලං ගියා වගේ ඉන්නේ ඒටත් ඇරලා මෙහෙටත් ඇරලා දැන් කොහොමද ගැම්ම නැහැ. ඉතින් එහෙම බෑ භාවනා කරන්න. විපස්සනා කරන්න හොඳට හයිය තියෙන්න ඕනේ. කොන්දේපණ තියෙන්න ඕනේ. එතකොට කාගෙන යන්න පුළුවන් ඉස්සරහට. ඉතින් ඒක නිසා ගැම්ම ගන්න තියෙන්නේ. ඉතින් මොනක්වත් නැහැ. ගැම්ම ගන්න කියලා මොකේට ගන්නද? හුස්ම බැලුවට ගැම්මක් එන්නේ නැහැ. ඉතින් හුස්ම බැලුවත් එන්නේ හුලං ගියා වගේ. වම දකුණ බැලුවත් ගැම්මක් එන්නේ නෑ වම දකුණ බලනකොටත් හිතෙනවා නිකන් කැඳ නෑ වගේ. ඉතින් අනේ මන් දන්නේ මෙහෙමත් නිවන් දකින්න පුළුවන්ද කියලාත් හිතෙනවා. නිවනට කිට්ටු කරලා ඉන්නේ ඒ වුණාට නිකන් හිතෙනවා අනේ මන් දන්නේ අප්පා කියලා. මොනක මතුරන්න දෙයක්වත් නෑ ධාතු ආයතන පංච උපාදානස්කන්ධේ පටිච්ච සමුපාදි කියලා මොන හරි අයියෙන් දත්වල වදින වචන ටිකක්වත් තිබ්බනම් ඔන්න ඔය මතුරු මතුරු ඉන්න තිබ්බා. දැන් ඉතින් මොනක්වත් නැහැ බුලත් පිටක් කපන්න දෙයක් නැහැ. එතකොටත් හිතෙනවා අනේ මන් දන්නේ මේමත් හරි යනවද කියලා. මේ සතිය සතිය සතියමයි. ඉතින් හැමදාම සතිය. ඉතින් අර අපි සතිපාසලට එන කොල්ලෙක් ඉන්නවා මේ පොඩි ළමයා හරි දඟලනවා හරි විශේ. නිතරම නටන්න ඕනේ. මේ උපාසක අම්මලට වගේ බෑ නිකන් කතා බතා නොකර ඉන්න බෑ. හරියට දැඟලිල්ල. එතකොට මේ පොඩි එකා දවසක් අම්මට ගිහිල්ලා කියනවලු අම්මේ මට නම් ආයි සතිපාසල් යන්න බෑ. හැමදාම අම්මේ සතිය සතිය සතිය දැන් මට එපා වෙලා තියෙන්නේ කිව්වලු. මම ආයි තේ දෙන වෙලාවට ගිහිල්ලා කිරි තේ එකක් බීලා කේක් කෑල්ල කාලා එන්නම් කිව්වලු අම්මට. මේගොල්ලොත් පුළුවන් නම් කොහේ හරි රවුමක් දාලා දාන වෙලාවට එන්න ඉඩ තියෙනවා යන්න විදියක් නැහැ. අතනින් ගේට්ටුවත් වහලා මෙහෙන් ගියත් කැලේ ඉතින් මොකද කරන්නේ? ඉතින් ආන් ඒක නිසා අපිට මේ සතියට ආවට පස්සේ කෙලෙස් නැතිකම අල්ලගන්න බැරි ප්‍රශ්නයක් තියෙන. එතන තමයි මෝහය තියෙන්නේ. අවිද්‍යාව තියෙන්නේ. අන්ධකාරයට හිත වැටලා තියෙන්නේ. ඉතින් කාට හරි මේ රාගෙත් නැහැ, දේශෙත් නැහැ. මට මේකට අවදි වෙන්න පුළුවන් නම් එහෙනම් නීවරණ ධර්ම වශයෙන් නීවරණ පහමත් නැහැ. කාමච්ඡන්දෙත් නැහැ, ව්‍යාපාදෙත් නැහැ, තීන මිද්දෙත් නැහැ. උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහත් නැහැ. දැන් හොඳට අවදි බව තියෙනවා සතිය තියෙන. එතකොට මේ හුස්ම වගේ තැනකට හිත එල්ලලා නැත්තම් වමේ දකුණේ හිත එල්ලලා දිගට පවත්වනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මේ හිත ලෝකේ වටේ රවුම් ගහපු හිතක්. කිසිම නෑ චාරයක් වඳුරු හිතක් කියලා කියනවා. වටේම දූපේ හිත දැන් මේ හුස්ම වගේ හුලන් රැල්ලක එල්ලලා තියෙනවා. වමේ දකුණේ එල්ලලා තියෙනවා. දැන් හිත ඊටාම සියුම් මට්ටමක පවතින. හුස්ම කියන්නේ නිකම්ම නිකන් හුලන්. වම දකුණ කියන්නේත් මහා ලොකු ගොරෝසු දෙයක් නෙමෙයි. දැනීම විඳීම් දැනගන්නකොටත් එහෙමයි. දැන් හිත කුඩා පරාසයකට සීමා කරලා අවදි බව පවත්නවා. මේ කුඩා පරාසයට එන්න එන්න අවදි වෙනව වෙනකොට බුදියන එක තමයි වෙන්නේ. අරමුණ සියුම් වෙනවා නම් කෙලෙස් ගෙවෙන පැත්තට යනවනම් අවදි වෙන්න බෑ. බුදියන එක තමයි වෙන්නේ. ඒකයි ඔය හුස්ම බල බල ඉද්දි නිින්ද යන්නේ. ඔය ආචාර්ය බ්‍රහ්මෝන් සුසන්නාසේ බණක් කියනදී මම ඉස්සර අහලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ භාවනා කරද්දී ඒ ස්වාමීන් වහන්සේලාට නිින්ද යනවලු. දැන් අපිට නිින්ද යනවනේ. ඔය ඉඳගෙන කිරණ එක තමයි කරන්නේ. ඉතින් මේ ඕම නිින්ද නිින්ද යනවා. ඉතින් ගැස්සිලා හැරෙනවා. හැරුණාට පස්සේ බැලුවාම අනිත් එක ස්වාමීන් වහන්සේ නමක් ඉද්ද ගැහුවා වගේ තනි කෙලින් හොඳට කොන්ද කෙලින් තියාගෙන භාවනා කරනවලු. ඉතින් හරි සන්තෝෂයිලු මේ ස්වාමීන් වහන්සේ නම් නියමයි අපිටනේ භාවනා කරගන්න බැරි කියලා අර නිදිමත ගැන සන්තෝෂ නැහැ. අර ස්වාමීන් දකින්න දකින්න හිතනවලු මේ ස්වාමීන් කොච්චර ෂෝක්ද හොඳට කොන්ද කෙලින් තියාගෙන භාවනා කරනවනි කියලා. ටික දවසක් ගියාලු ස්වාමීන් වහන්සේ සිවුරු ඇරලා ගිහිල්ලා. දැන් බුදිය ගත්ත කට්ටිය හොඳට ඉන්නවා. හැමදාම භාවනා කරගෙන පරියන්ක බුදිය බුදිය හරි ඉන්නවා. අර ඉද්ද ගහගෙන හොඳට කොන්ද කෙලින් තියාගෙන භාවනා කරපු ස්වාමීන් වහන්සේ සිවුරු ඇරලා ගිහිල්ලා. ඉතින් දැන් මේක හොයාගෙන ගිහිල්ලා අහන්න වටින ප්‍රශ්නයක් නේ මෙච්චර හොඳට භාවනා කළා මොකද සිවුරු වැඩි කියලා. ඊට පස්සේ ගිහිල්ලා හම්බෙලා ඇහවලු "ඔයා හොඳට භාවනා කරන්නේ මොකද සිවුරු වැඩි?" මමනේ දන්නේ කිව්වලු. ඉඳගෙන තන්නේ කර ඉඳලා තියෙන කාම විතර්කවල. නිින්ද යන්නේ නැහැ. ව්‍යාපාද විතර්කවල ඉන්නකොට නිින්ද යන්නේ නැහැ. හොඳට ඉඳගෙන රාගයක් ගැන කල්පනාවකට හිත වැටුණොත් නිින්ද යන්නේ නැහැ. කේන්ති ගිය එකක් මතක් වුණත් නිින්ද යන්නේ නැහැ. රාගෙ ද්වේෂය අයින් කළා හුස්මට හිත වැටිච්ච හැටි නිින්ද යනවා. එතකොට මේ හුස්ම දිගේ යනකොට තවත් නිින්ද යනවා. අපි ආනාපානෙට හිත දාගත්තට පස්සේ ආනාපානෙ ගොරෝසු නම් ඔන්න ඇහැරලා ඉන්නවා. අවදි බව තියෙනවා බලබල හිටිය හැකි. ඊට පස්සේ මේ අරමුණ දන්නේම නැතුව ටික ටික සියුම් වෙනවා. සියුම් වෙනකොට සතිය නැහැ නැත්නම් අවදි බව නැහැ. එක පාටම කොටසක් මතකයි කොටසක් මතක නැහැ. ගැස්සිලා ඇහැරෙනවා වගේ එකක් වෙනවා. එතකොට තේරෙනවා මට කොටසක් නම් මතකයි හැබැයි මොකද්ද වුණා කොටසක් මතක නැහැ ආයි පිටට කවුරු හරි පයින් යනවා වගේ අකුණක් වැදුනා වගේ නිින්දෙන් ඇහැරුණා වගේ ගැස්සිලා එක පාටම වෙනවා. ඉතින් සමහර විට පරියන්කේ දෙතුන් පාරක් එනවා. දන්නේ නැහැ දැන් මොකද වෙන්නේ කියලා. හැබැයි කොටසක් මතකයි. ඇයි මෙහෙම වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම වෙන්නේ අපේ හිත අර හුස්මේ ඉඳලා ඊට සාපේක්ෂ සියුම් තැනකට යනකොට අවදි බව නැහැ. හිත හැංගෙනවා, ලීන භාවයටපත් වෙනවා. ඒ කියන්නේ කෙලෙස් අඩු වෙන්න අඩු වෙන්න හිත හැංගෙනවා. ඉතින් මේ ගානට හරි ගේන්න පුළුවන් නම් විශාල ජයග්‍රහණයක් භාවනා ජීවිතේ. මොකද සමහරක් අයට අරණෙට එනකොටම ගෙදරට ඉන්නවට වඩා හොඳට නිින්ද යනවා. අරන් එනකොටම මෙහෙන් ඉන්න යනවා මොකද මොනක්වත් නැහැනේ රිලවුනොයි ගසුයි ටීවී බලන්නත් නැහැ ප්‍රවෘත්තිත් නැහැ ෆෝන් එකත් අරගෙන ඒකත් සීල් තියලා නැත්නම් හිමීට කෝල් එකක්වත් දෙන්න තිබ්බ නැත්නම් මැසේජ් එකක් හරි දාන්න තිබ්බ දැන් මොකක්වත් නැහැ මොනම සන්තෝෂයක්වත් නැහැ එතකොට තේරෙනවා සමහර අයට අරන්නේට එනකොටම ගැම්ම නැහැ එන්නේ නම් මල්ල කරේ දාගෙන දෙන්නම් මේ පාර රෝහන් වෙලා තමයි ගෙදර යන්නේ කියලා රෝහන් තමයි මේ ආවට පස්සේ ගණන් කරනවා කවද්ද දන්නේ තව දවස් කීයද මේ මන් දන්නේ තවත් දවස් තුනක් තියෙනවා මෙහි ඇවිල්ලා කල්පනා කරන දේවල්. ඉතින් ආන් කොහොම හරි අර සමහරක් කෙනෙකුට එන්නකොටම සන්තෝෂ නැහැ. මොකද එන්නකොටම සෑහෙන කෙලස් ටිකක් අයින් වෙලා තියෙනවා. කයට හිත දාන්න කිව්වට පස්සේ කොහොමඩක්වත් දාන්න හිතෙන්නේ නැහැ. අඩුම තරමේ ඉඳගෙන පැයක් ඇස් දෙක වහගෙන ඉන්නත් බෑ. තනියහ තනියෙක් හරි හැරලා අහලා බලනවා. අනිත් අය බුද්ධිත් දන්නේ නැහැ මොන කීයට නැගිටීද දන්නේ නැහැ තාම පැය ඉවරයිද දන්නේ නැහැ කියලා එක හැක් හරි ඇරලා බලනවා. ටිකකින් අනිත් අය හැරලා බලනවා. එතකොට හිතාගන්න ගෙදර හිටියනම් භාවනා කරයිද? පැයක් ඉඳගෙන ඉඳීද? ඒකින්ද භාවනා කෙසේ වෙතත් මේ ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා නම් පැයක් ඒකත් විශාල ජයග්‍රහණයක්. ශක්මනක් කරනවා නම් පැයක් හිත ඒක තිබ්බේ නැතුණාට කමන්නේ නැහැ. ඉඳ හිට හරි එනවනේ. රවුම් ගග හරි ආයි එනවනේ. ඒකත් ලොකු දෙයක්. ඉතින් දවස් පහ කොහොම ගත කරනවා කියන්නේ මුළු ජීවිතේ වටිනාම දවස් පහ. හැබැයි අපිට නම් කම්මැලිම දවස් පහ. එපා කරපු දවස් පහ. හුස්මේන්තු දවස් පහ. කැඳෙනේ වගේ කියලා හිතෙන දවස් පහ කියලා කියදැයි. කිසිම නෑ ගතියක් මොකක්වත් ගැම්මක් එන්නෙම නෑ. ඉතින් ආංගික නිසා මේ කෙලෙස් අඩු පැත්තට හැරෙනකොට මෙන්න මේකයි ස්වභාවය කියලා දැනගන්නවා කියන එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. කෙලෙස් අඩු වුණාම මෙන්න මෙහෙම ගතියක් තියෙනවා. ඔන්න ඕකට අවදි වෙන එක තමයි සතිය. ඉතින් මේ අරණ්‍යගත වුණාට පස්සේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් නම් එහෙනම් බුදුරණන් දේශනා කරන හොඳ තත්ත්වයක්. ඒක ආනන්ද ස්වාමින් වහන්සේ සව භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර පූර්වාරාමේ විසාකා මහා උපාසිකාව පූජා කරපු ඉන්න වෙලාවක ආනන්ද ස්වාමින් වහන්සේට සඳහන් කරනවා ආනන්ද අපි මේ ආරණ්‍ය ගත වෙලා ඉන්නේ නැත්නම් සවැත් නුවර මේ පූර්වාරාමේ ඉන්නේ. පූර්වාරාමේ ඉන්නකොට අපි මේ පූර්වාරාමේ ඉන්නේ කියන සන්තෝෂය තියෙනවනම් ග්‍රාම සංඥාවෙන් අපි ශූන්‍යයි. ගමෙන් නිදහස්. හරකබාන, දුවා දරුවන්, වස්තු භෝග, ජාත රූප රජිත, රන් රීදී මුතු මැණික් වලින් අපේ හිත ශූන්‍යභාවයකටපත් වෙලා. හැබැයි එහෙම වෙන්න නම් මේ ආරණ්‍ය සමාදන් වෙන්න ඕනේ. ආරණ්‍ය සම්බන්ධයෙන් සන්තෝෂයක් තියෙන්න ඕනේ මං අරන් එක ඉන්නේ කියලා. එතකොට ග්‍රාම සංඥාවෙන් ශූන්‍යයි. නැත්තම් ගමෙන් නිදහස්. එතකොට මේ අරණ්‍යට ආවට පස්සේ විශාල සන්තෝෂයක් හිතෙනවා නම් ඇති අන්තම් මට දවස් පහක් මේ අරණ්‍යෙ ඉන්න පුළුවන්කම ලැබුණා කියන එක සන්තෝෂය තියෙන කෙනාට විතරයි. නැත්තම් සමහර විට මේකේ අඩුපාඩු පේන්නත් ඉඩ තියෙනවා. නැත්තම් මේ ගමන ගැන සන්තෝෂේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. මේ වෙලාව වෙන මොනවා හරි කරා නම් හොඳයි කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි අරණ්‍යට ඇවිල්ලා මම දැන් ඉන්නේ අරණ්‍යක මම දරුවෝ අමතක කරා නැත්නම් දරුවෝ දාලා ආවා, ගෙවල් දාලා ආවා, මන් ළඟ තිබ්බ සියලු වස්තු භෝග ටික අයින් කරා කියලා දන්නවනම් එහෙනම් සන්තෝෂයක් තියෙනවා. එතකොට ඒ සන්තෝෂේ හරහා කයට හිත ගන්න පහසුවක් තියෙනවා. එතකොට දැන් පිරිච්ච ගතියක් තියෙනවා අරණ්‍යගත වෙච්ච එක සම්බන්ධයෙන්. එතකොට මේ අරණ්‍යගත වුණාට පස්සේ කාට හරි හිතා ගන්න පුළුවන් නම් මම ගෙදර යනකම් කතා කරන්නේ නැහැ කියලා. එහෙනම් ලේසි වැඩක් එහෙම නෙමෙයි. මම මේ දවස් පහ අවශ්‍ය වචනයක් කරන්නේ මම කතා නොකර ඉන්නවා කියලා අදිෂ්ඨානයක් ගත්තා නම් ඒක ඊට එහා වටිනවා. මොකද අපි දවසට සෑහෙන වචන ප්‍රමාණයක් කතා කරන අනවශ්‍ය දේවල්. අවශ්‍ය දේවල් නෙමෙයි. ළඟ ඉන්න එක්කෙනත් එක්ක නිතරම වැඩක් නැති දේවල් කතා කරනවා. ඉතින් ඒකින්ද අපිට කතා නොකර ඉන්න පුළුවන් නම් ඒ දවස් පහ තවත් ආනිසංස වැඩි. මොකද වචනෙන් අකුසල් වෙන්නේ නැහැ. බොරු, කේලම්, හිස් වචන, පරස වචන, සම්පප්පලාප මොනක්වත් නැහැ. කතා නොකර ඉන්න පුරුදු වෙනවා. ඉතින් ඒකත් ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට පොඩ පොඩ එකතු කරගන්න පුළුවන් නම් මහා විශාල ලොකු දේවල් නැති වුණාට සෝවාන් නොවුණාට නිවන් නොදැක්කට සෑහෙන වටිනාකමක් තියෙනවා මොකද අපි gedara හිටියනම් මේ වෙලාවට මෙහෙත් කතා කරනවා ඒක වෙනම කතාවක් මීට වඩා කතා කරනවා දැනුත් කතා මම දකිනවා මම ඔය මේ එන වෙලාවටත් අර අතනින් ඉන්නකොට ඩබල් දාලාමයි යන්නේ තනියෙන් යන්නෙම නැහැ එතකොට අර ඒ කෝචරේ කග්ග විශාන කප්පෝ කංග වේනගේ තනියංග වගේ තනිවිල්ලක් නෙමෙයි තියෙන්නේ අර කව කවුරු හරි එක්ක කතාව එතකොට ඕන් අර මෙච්චර කැපකිරීමක් කරලා අමාරුවෙන් දවස් පහක් වෙන් කරගෙන ඒ දවස් පහ විවේක වෙනව වෙනුවට ඉතින් මොනවා හරි වැඩක් නැති දේවල් කතා කරන්න නැහත්ති කරගන්න. ඉතින් ආන් ඒ විදිහට පටිතද කරගන්න පුළුවන් නම් පොඩ පොඩ ඊට පස්සේ භාවනා පැත්ත හරියනකොට කතා කරන එක නිකන් අංකරච්චලයක් කියලා තේරෙනවා. හැබැයි එතකන් නීති දාන්න ඕනේ, බෝඩ් ගහන්න ඕනේ, කතා කරන්න එපා, මුමුණන්න එපා. මම දැක්ක අර දාන අර තේ බොන තැනක් ගහලා තියෙනවා මුමුණන්න එපා කියලා. මොන මිමිනිලිද? gediya පිටින් කතා කරනවා. ඒක මුම්මුණන එක පැත්තකට දාමු. gediya පිටින් කතා. තේ බොනකොට මම දැක්කේ නෑ කවුරුවක්ක සතිය පිහිටවනවා. මම ටිකක් වේලපහාව ඊට පස්සේ ඔන්න ඔතනට යන්න කිව්වා. පොඩ්ඩ තව වෙලා තිනෝ කියලා. වෙලාදී හොඳට කතාව. කතා කරගෙන තේ බොන කිසි ප්‍රශ්නයක් නෑ. අපිට සතිය පිහිටවන්න බෑ. ඒ කියන්නේ අපිට පටි තද කරගත්ත එක එකපාරට තද කරගන්න තමාරුයි. ඔය කතා නොකරම හිටියොත් මේ ලොකු සාන්නසේ බණකට කියනවා මම අහලා තිබ්බා. ගෝයින්කා භාවනා මධ්‍යස්ථානට ගියාට පස්සේ සම්පූර්ණ කතා තහනම්. ඒගොල්ලෝ නිතරම සෙවිල්ලෙන් ඉන්නේ. ඒක මිනිස්සේ දවස් 10 යොරෙද්දි ගොළු වුණාලු. ඒ ඒ ආපු ෂොක් එකට. ඒ තරම් කතා කරලා කතා කරලා නවත්තපු හැටි. ඉතින් මේක මේගොල්ලන්ටත් එහෙම බරපතල නීති දාන්න හොඳ නැහැ. කී දෙනෙක් ගොළු වෙයිද දන්නේ දවස් 5ට. ඉතින් ඒකින්ද අර චුට්ටක් කට කහනකොට වගේ කතා කරාට වැරද්දකුත් නැහැ බැලුවා. ගොළු වෙනවට වඩා හොඳයි. ඉතින් ආන් ඒක නිසා අර කෙලෙස් පැත්ත අඩු කරගෙන මේ සියුම් පැත්තට යනකොට ලේසි නෑ වැඩේ. ඒකට අවදි වෙන එකටම තමයි මොහේ නෑ කියලා කියන්නේ. එතකම් මෝහයක් තියෙනවා. මෝඩකමක් තියෙනවා. ඉතින් ආන් ඒක නිසා මේ මේ භාවනා කරන යෝගාවචරයට තේරෙනවා නම් මේ කෙලෙස් අඩු කරගෙන අඩු කරගෙන යන පැත්තේදී මේ ගොරෝසු තැනකින් තමයි පටන් ගන්නෙ. හිත යගෙනියන්න තියෙන ඊටාම සූක්ෂම සියුම් තැනකට. ඒ සූක්ෂම තැනට යන්න අවදි බව තියෙන්න ඕන. අවදි බව නැති වුණොත් සියුම් වෙන්න වෙන්න අපිට නිින්ද යනවා. නැත්නම් අවදි බව නැත්තම් බුදියනවා කියන තමයි තියෙන්නේ. ඉතින් මේ අවදි බව ගන්න කොච්චර සූදානමක් තියෙන්න ඕනද නැත්නම් කොච්චර තමන් ඒකට එළඹ පෙළඹ වාසය කරන්න ඕනේ. ඉතින් කාටද එහෙම තියෙන්නේ කියලා බැලුවොත් මං හිතන්නේ මේ සභාවේ එක්කෙනෙක්වත් නැතුවේ. කාටවත් නැහැ. ඒ ලැහැත්ති ගතියක්. මේ ලැහැත්ති ගතිය තියෙනවා නම් දවස් පහෙන් සෑහෙන වැඩ ගන්න පුළුවන්. දවස් පහ යනකොට සෑහෙන භාවනාවේ දියුණුවක් වෙනවා. නැත්තම් මේ කෙලෙස් කැපෙනවා කියන එක ගොඩක් කල්යන වැඩක් නෙමෙයි. ටක් ගාලා සිද්ධ වෙනවා. ඒකයි දවස් 7යි බුදුරජාණන් වහන්සේ සෝහාන් වෙන්න මාර්ග ඥානයකටපත් වෙන්න සතිපට්ඨාන සූත්‍රයේ දවස් 7යි දක්වන්නේ. දවස් 7න් අනිවාර්යෙන් මාර්ග ඥානයකටපත් වෙන්න පුළුවන් අවුරුදු 7ක් වැඩිම. එතකොට තේරෙනවා මේ කියන තරම් යකා කලුත් නැහැ. හරියටම මේකට එළඹ පෙළඹ වාසයක් කරනවා නම් වැටහීමිනවා කියනක වැඩි කල නොගොස් සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ යාට තේරෙනවා මම කොහොමද මේ ජීවන රටාව හදාගන්න ඕනේ. කොහොමද මම මේ ඇති කරගන්න එකලස වඩා වර්ධනය කරගන්න ඕනේ. නැත්තම් මේ මුළු දවසම භාවනාවක් කරගන්න ඕනේ. නැත්නම් මුළු දවස ගත කරන එකම වෙලාවක්වත් භාවනාවෙන් තොර වෙලාවක් නැහැ. අපි දන්න භාවනාව ඉඳගෙන ඉන්නකොට විතරයි. නැගිටට පස්සේ නැහැ. ඉතින් ඒකින්ද මේ භාවනාව කියන වචනයට සතිය කියලා දාලා මේ සිවුම් වෙන පැත්තට ඇරලා අවදි වෙන්න පුළුවන් නම් එහෙනම් මා මේ මෝහනීයේසු ධම්මේසු චිත්තං මේ හිත මෝහයටපත් කරන නැත්නම් අඳුරු කරන ධර්ම කෙරෙහි මගේ හිත මෝහයටපත් වෙලා නැහැ. මුලාවටපත් වෙලා නැහැ. අන්ධභාවයකටපත් වෙලා නැහැ අවදි බව තියෙනවා. ඉතින් මේ මේ හිත මෝහයට නැත්තම් මුලාවටපත් කරන ධර්ම ගත්තාම තව මතු කර ගන්න පුළුවන් මේ දුක්ඛ සංස්කාර ධර්මයන් සැපක් කියලා ගන්න එකත් මෝඩකමක් නැත්තම් මෝහයක් පවතිනවා. තව අනිත්‍ය වූ සංස්කාර ධර්මයන් නිට්ටි වශයෙන් ගන්න එකත් මෝහයක්. අනාත්ම වූ සංස්කාර ධර්මයන් ආත්ම වශයෙන් ගන්න එකත් මෝඩකමක්. ඉතින් මේ මෝහය විවිධ ආකාරයට විස්තර කරන්න පුළුවන්. ඉතින් භාවනා කරන යෝගාවචරයේ ඉස්සරහට භාවනා කරගෙන කරගෙන යනකොට මේ සියලු ධර්ම ටික මතුවලා ඉන්න පටන් ගන්නවා. සියලුම ධර්ම ටික හිසෝසවන්න පටන් ගන්නවා. හැබැයි අවදි බව තියෙන්න ඕන. නැත්තම් සති සම්පජන්‍ය දෙක තියෙන්න ඕන. මේ හොඳට සතිය වඩන යෝගාවචරයට අරමුණක් හොඳට අස්තර විස්තර ඇතුව බලනකොට නැත්තම් භාවනා අරමුණ හොඳට දැනගන්න හැම වෙලාවකම මේ අවදි බව දිනු වෙනවා. නැත්තම් සති සම්පජන්‍ය දෙක වැඩෙනවා. ඒකයි මේ ආශ්වාසය කොහොමද ප්‍රශ්වාසය කොහොමද බඩ පිම්බෙනකොට කොහොමද හැකිලෙනකොට කොහොමද වම තියද්දි කොහොමද අඩිපතුල් පොළවේ ස්පර්ශ වෙද්දී දැනෙන්නේ කියලා මේ එකම දෙයක් නැවත නැවත කරන්න කියන්නේ මෙන්න මේ ඥානෙ පිණිස නැත්තම් සම්පජන්නෙ පිණිස. මේ සතිය මොකක් පිණිසද කියලා අහනවා සම්පජන්නෙ පිණිසයි. සම්පජන්නෙ නැත්තම් මේ නුවණ මොකටද නැවත සතිය පිහිටා ගැනීම පිණිසයි. නැත්තම් සති සම්පජන්නෙ පිණිසයි මේ භාවනා කරන්නේ. සතිය සම්පජන්ණයට උදව් වෙනවා. සිහිය නුවණ පිණිස මතු නුවණ පහල කර ගැනීම පිණිසයි සිහිය. ඒ නුවණ නැවතත් සතියේ පීටා ගන්න උදව් කරනවා. මේ දෙක දෙපැත්තට පොහොර වැටි වැටි ඉහළට ඉහළට ගෙනියන්න පුළුවන්. ඉතින් ආන් ඒක නිසා භාවනා කරන කෙනාට තේරුණොත් මේකයි ප්‍රතිපදාව මේකයි මම විශ්ින් කළ යුත්ත කියලා අපිට එකම දේ නැවත නැවත නැවත නැවත නැවත නැවත සිය දහස් වාරයක් කර කර හිත මේකට එල්ලගත කරන්න වෙනවා. පුරුදු කරන්න වෙනවා. ඉතින් ඒකින්ද පුළුවන් තරමක් බලන්න ඕනේ සක්මනේදී පරියන්කේදී එදිනවස් එදිනෙදා වශයෙන් සතිය පිහිටවන එක දිගට කරන්න. ඒක උනන්දුවෙන් උත්සාහයෙන් කරන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් කරන්න ඕනේ. කැපවීමෙන් කරන්න ඕනේ. වීරියෙන් කරන්න ඕනේ. එහෙම නැතුව කුසීතකමට කම්මැලිකමට නමට කරගෙන ගියාට හරියන්නේ නැහැ. ඒ තෙද එන්නේ නැහැ. ගැම්ම එන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ ගැම්ම ගන්න නම් ඒක පෞද්ගලිකව ගන්න තියෙනවා. ඉතින් ඒකට අනුග්‍රහයක් මිනිස තමයි මේ සීලෙන් අනුග්‍රහ කරනවා සූතානුග්‍රහිතේ පිණිස බණක් කියනවා සාකච්ඡාවෙන් අනුග්‍රහ ආරම්භ දෙනවා සමත විපස්සනා නැත්තම් සක්මන පරියන්ක වශයෙන් එදිනදා සතිය පැවැත්වීම වශයෙන් අනුග්‍රහ කරගන්නවා. මේ රාමුවකට කොටු කරලා මේක දිගේ අරගෙන යන්න උත්සාහ කරනවා. ඉතින් මෙහෙම යනකොට නැත්තම් මෙහෙම හොඳට සතිය පිටවගෙන යද්දි තේරෙනවා මේ එකම දෙයක් දෙපාරක් දැනගන්න බැරි තරමට වෙනස් වෙනවා. මේ ආනාපානෙ බල බල ඉන්නකොට ඒකත් වෙනස් වෙනවා. නැත්තම් විපරණාමයකටපත් වෙනවා. සක්මනේ ඇවිදගෙන යනකොටත් ඒ තියෙන එක වෙනත් දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එකම දේ නිතරම බලබල ඉන්න බෑ එකම ආකාරයකට මේක නිතරම පෙරලෙනවා. බලබල හිටපු ආනාපානෙත් ගෙවෙනවා. සියුම් වෙනවා. සක්මනේ හොඳට සතිය පිහිටවාගෙන ගියොත් තේරෙනවා හොඳට සතිය පිහිටවාගෙන යනවනම් ඒ අරමුණ නොදෙණිය යනවා. නැත්තම් ඇවිත් නිකන් ඔහි ඇවිදගෙන යනවා. නිකන් අර දැනෙන දැනීමේදී ටික ටික ගෙවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙනස් වෙන එක විපරිණාමයටපත් වෙන එක භාවනා කරන කෙනා හිතනවා දැන් භාවනාව කෙරෙන්නේ නැහැ. වම දකුණ බලාගෙන ගියත් හොඳට වම දකුණ නිකන් මගේ හැරිලා යනවා. හැබැයි සතිය කැඩෙන්නේ නැහැ. හැබැයි භාවනා කරන කෙනා හිතනවා මේ අරමුණ ගෙවෙනකොට සතිය කැඩෙනවා කියලා. ඉතින් ඒකින්ද අර අම්මා කෙනෙක් හොඳට මහන්සියලා භාවනා කරලා ඉස්සරහට ඇවිල්ලා කතා කරද්දී සතිය හොඳම තත්ත්වයට ආවට පස්සේ කියනවා සතිය කැඩුනා කියලා. එතකොට තේරෙනවා අපි මේ අර තියෙන එකෙන් වෙනත් දෙයක් බවට පෙරලෙනකොට ඒක හිතෙන්නේ භාවනාව කැඩුනා කියලා. ඒ කියන්නේ භාවනාව හරියනකොට භාවනා කරන කෙනාට හිතෙනවා භාවනාව වැරදුනා කියලා. වැරදිලා තියෙනකොට කහ පාට පේනවා, දම් පාට පේනවා, කොළ පාට පේනවා කියද්දී එයා හිතනවා අම්මා දැන් තමයි භාවනාව යන්නේ. ඉතින් ලොකු අකුරෙන් ලියනවා. සුවන්න තරු කැට වගේ ගියා. පහ පාට දැක්කා, දම් පාට දැක්කා, ඉතින් ඒකට කතා කරේ නැත්නම් ඉතින් අනික් කට්ටිය බලනවා කල්පනා කරනවා අනේ යකොඩු මට කහ පෙවුන්නේ නැහනේ. මෙච්චර බලාගෙන ඉන්නවා. උස්මේන්තු ඉඳගෙන ඉන්න ඔහේ වැඩක් නැහැ. පොඩ්ඩක් කහපාට දැක්කේ නෑනේ. ඉතින් අරයට නම් කහපාට පෙවිලා කියලා එයා කල්පනා කරනවා. ඉතින් මේ කහපාට නෙමෙයි වැඩේ තියෙන්නේ. මෙන්න මේ කිසිම පාටක් එන්නේ නැති තත්ත්වේ. නැත්නම් හුස්මවත් නැති පාටක් තියෙන්නේ දැන්. බල බල හිටපො හුස්මත් නැහැ. හුස්මත් නැති වෙනකොට භාවනා කරන කෙනා හිතෙනවා මේ පෙරලෙන ස්වභාවය භාවනාව කැඩිලා කියලා. ඉතින් ඕව තමයි මෝඩකම කියන්නේ. මෝහය කියලා කියන්නේ. අනිත්‍ය වූ සංස්කාර ධර්මයන් නිට්ටය වශයෙන් ගන්න. මේ මේ වෙලාවේ අත්දකින්න අත්විඳින දේ දිගටම පවතී කියලා හිතනවා. එතකොට මේ අනිත්‍ය සංඥාව වෙනුවට නිට්ටය සංඥාවේ භාවනා කරන යෝගාවචරය ඉන්නේ. ඉතින් ඒව තමයි මේ හිත මෝහයටපත් කරන මුලා කරන ධර්ම කියලා කියන්නේ. භාවනාව වඩන්නේ මොකටද? නිට්ටය සංඥාව වෙනුවට අනිත්‍ය සංඥාව දිනු කරගන්න. මේ නිට්ටය සංඥාවෙමයි නිතර හිත පවතින්නේ. මම මේ අත්දකින්නත් විඳලා දේ දිගට පවතින්න ඕනේ. වෙනස් වෙන්න බෑ. ඉතින් වෙනස් වෙච්ච හැටි අහනවා ඇයි මෙහෙම උනේ කියලා. නැත්නම් මේ මේ වගේ දැනීම් ටිකක් තියෙනවා මොකද දන්නේ නැහැ නේද සවන්නස මට අවුරුදු 6කටත් කලින් මේක වුණා ඇයි දන්නේ නැහැ නේද කියලා ඒක ඒකත් පොතේ ලියාගෙන ඉන්නවා එතකොට අර වෙනස් වෙන එකට වෙනත් දෙයක් බවට පත් වෙන එකට කැමති නැහැ එතකොට සංසාරගතව තිබ්බ නিত্য සංඥාව මේ මතුවෙන අනිත්‍ය සංඥාවට බාධා කරනවා නැත්නම් සත්‍ය දකින්න දෙන්නේ නැහැ ඒක ඕවට තමයි මේ හිත මෝහයටපත් කරන මුලා කරන ධර්ම කියලා කියන්නේ බුදුරණාහි දේශනා කරනවා හිත මෝහයටපත් කරන මුලා කරන ධර්ම කෙරෙහි මගේ හිත මුලා නොවේවා කියලා අප්‍රමාදීව සතියෙන් යුක්තව හිතේ ආරක්ෂාව සලසා ගන්න. ආරක්ෂාව තියෙන්නේ නিত্য සංඥාව තුල නෙමෙයි අනිත්‍ය සංඥාව තුල. මේක මේ මට ඕන විදිහට පවත්වා ගන්න බැරි ගතිය එනකොට අනාත්ම සංඥාව තියෙනවා. මම මේ එකක් ඉල්ලුවට ඒක ඒ විදිහටම නැහැ. එතකොට තේරෙනවා මේක මගේ පාලනයකින් සිද්ධ වෙනවා නෙමෙයි ඉබේයි කෙරෙන්නේ. මට කරන්න කිසිම දෙයක් මේකේ නැහැ. මොකුත් නොකර ඉඳගෙන මම දැන් මෙතන. ඉඳගෙන ඉන්නවා කියලා මුකුත් නොකර ඔහේ ඉන්නකෝ. ඒත් මේකේ කෙරෙන දෙයක් තියෙනවා. ඒක කරන්නේ කවුද කියලා ඇහුවොත් කරන කෙනෙක් නැහැ. ඕකට තමයි අනාත්ම ලක්ෂණය. එතකොට අපි මේක මම කියාගෙන, මගේ කියාගෙන, මගේ ආත්මය කියාගෙන ආත්මිකට පටවගෙන ඉතින් මේක නඩත්තු කරන්න හදනවා අපිට ඕන විදියට. ඉතින් ඒ තාක්කල් තියෙන්නේ මෝඩකමක්. නැත්තම් මෝහයක් තියෙන්නේ. අවිද්‍යාවක් තියෙන්නේ. හිත අන්ධකාරයක පවතින්නේ. මේ මෝඩකම අවිද්‍යාව අන්ධකාර වෙනුවට භාවනා කරන යෝගාවචරයට හිතුනොත් එහෙම බණක් අහලා හරි ධර්ම සාකච්ඡාවක හරි මේ මේක දැනගන්නයි මම මේ භාවනා කරන්නේ කියලා කාටවත් එහෙම හිතෙන්නේ නිකන් හිතනවද මේ වෙනස් වෙන ස්වභාවය නැත්තම් පාලනයක පාලනයක් නැතුව සිද්ධ වෙන බව දැනගන්නයි මම මේ භාවනා කරන්න කියලා එයා දන්නේ හැබැයි ඕන තරම් අනිච්චන් දුක්ඛන් අනත්තන් අනිච්චන් දුක්ඛන් අනත්තන් කියලා හිතගෙන භාවනා කරලා තියෙනවා. සෑහෙන භාවනා කරලා මේ අනිච්චන් දුක්ඛන් නැති හින්දා මේ කල්පනා කර කර ඉන්නේ කට්ටිය. ඒක වෙනම කතාවක්. හැබැයි මේ ලස්සනට අත්දැකීම තුල අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව මේ පෙරලෙන ස්වභාවය නැත්නම් මේ හිත කයට ගත්තට පස්සේ තියෙන දරතය, වෙහෙස, දුක් ලක්ෂණය මේ අස්පනා අපිට පේනවා. මේ භාවනා කරන තරමක් නැත්නම් එන්නෙම මේ ත්‍රිලක්ෂණ ධර්මතාවය තමයි. එන්නකොට අපි ඒකට පයින් ගහලා වෙන එකක් ඉල්ලනවා. එයි මෙහෙම වෙන්නේ කියලා අහනවා. ඊට පස්සේ අහනවා අනිච්ච දුක්ඛ අනත්තම් කියන්නේ පාදු ස්වාමීන් වහන්සේ. මේ ලස්සනට පේනවා කියන්න දෙයක් නැහැ. බලන් ඉන්න විතරයි තියෙන්නේ අනාත්ම ලක්ෂණේ. නැත්නම් දුක්ඛ ලක්ෂණේ. නැත්නම් අනිත්‍ය ලක්ෂණේ. ඉතින් ඒක නිසා මේ ලස්සනට භාවනාව විසින් භාවනාව මෙහෙවගෙන මේ වැඩේ යනකොට භාවනා කරන කෙනාට බලාගෙන ඉන්න බෑ. එයාට මොනවා හරි කරන්න ඕනේ. ඉතින් අහනවා සවන්නස ඊළඟට මොකද කරන්නේ? නැත්නම් අහනවා ඊළඟට මොකක්ද දන්නේ නේද කරන්නේ ඊළඟට මොකක් කරන්න දෙයක් නැහැ. ඔන්න ඔය කෙරෙන එක බලාගෙන ඉන්න. එතකොට හිතාගන්න මම නොකිරුවට මේක යමක් කෙරෙනවා. ආන් ඒක කවුද කරන්නේ කියලා නිකන් හිමීට කල්පනා කරලා බලුවනම් හරි. අපිට ඒක කොහෙද කල්පනාවක් තියෙන්නේ? ඒක නෙමෙයි අපි මේ අහපු බණ කල්පනා කරනවා. කියවපු පොත් කල්පනා කරනවා. නැත්තම් ගෙදර ගැන කල්පනා කරනවා. ඉතින් ඒක නිසා කවදාකවත් මේ ලස්සනට මතුවෙන ධර්මයකට එන්න ඉඩ නැහැ. ඉතින් ධර්මයට එන්න මතුවෙන්නර්ලා බලාගෙන ඉන්න පුළුවන් නම් භාවනාව ඇත්තටම කරන එකක්ද කෙරෙන එකක්ද කියලා බැලුවොත් භාවනාව කෙරෙන එකක් තියෙනවා. කරන්න ඕන එකක් නෙමෙයි. අපිට මේ කෙරෙන එක බලාගෙන ඉන්න බැරි කම නිසා අපි මේක මොනවා හරි කරන්න හදනවා. නැත්නම් අපිට ඕන විදිහට නඩත්තු කරන්න හදනවා. අපිට මේ භාවනාවේදී මේ මේ දේවල් හම්බෙයි කියලා මොනවා හරි හිතාගෙන ඉන්නවා. ඉතින් හිතන්නේම මොකක් හරි කහ පාටට හරි දම් පාටට හරි මොකක් හරි කොස්සටයක් වගේ එකක් හරි හම්බෙයි කියලා. ඉතින් මේගොල්ලෝ හොඳයි. ඔයගොල්ලෝ හොඳයි කිව්වේ ඔයගොල්ලෝ හොඳින්ද නෙමෙයි. දවස් පහයිනේ භාවනා කරන්නේ ඒකයි. ඒකෙන්ද එච්චර ප්‍රශ්න හිටින්නේ නැහැ. ඔය කඩුවෙල එහෙම හැමදාම ඉන්නේ එකම කට්ටියක්. එකම කට්ටියක් කියන්නේ ඒක නේවාසික නෙමෙයි හැබැයි අනේවාසිකයි දවස් 4 5 8 ඉතින් එකම කණ්ඩායමක් තමයි මේ නැවත නැවත එන්නේ අලුත් අය තෙනවා ගොඩක් දුරට දැන් මේගොල්ලෝ භාවනා කරන්න පුරුදු වෙලා කිසිම කතා බතාවක් නැහැ මෙහි තරම්වත් එහෙ කතා කරන්න නැහැ ඇත්තටම මේ මෙහි හොරෙන් හැංගිලා කතා කරත හැකි එහෙ හැංගෙන්න බෑ නිකන් ඕපන් තියෙන්නේ කතා කරොත් මාට් වෙනවා මට එතකොට අමාරුයි එහෙ ඉතින් ඒගොල්ලෝ හැමදාම ආවට පස්සේ කවුරුවක්වත් කතා බතා නැහැ. කතා කරොත් ටිකක් බැනුනොත් අහන්න වෙනවනේ. ඉතින් අර මගෙන් බැනුම් අහන්න තමාරු හින්දා කොහොම හරි මට ටිකක් බයට වගේ කතා නොකරත් ඉන්නවා. සමහරක් අය භාවනාවටම හුරු වෙච්ච හින්දා කතාව ඉබේටම හැලිලා කරගෙන යනවා. ඉතින් ඒගොල්ලෝ හැමදාම එනවා. ඉතින් මේ කියන්නේ මාසයකට අඩුම ගානේ දවස් 10ක් 15ක්වත් භාවනා කරනවා. ওই විදිහට කොළඹ විපස්සනාවේ කරද්දී එහෙටත් එනවා. මොකද කොළඹාවට කට්ටියින්දා හැම තැනටම එන්න ලේසි. දැන් මේ ඒගොල්ලන්ට එහෙනම ප්‍රශ්නේ මේ. දැන් මේගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ කිව්වේ මේගොල්ලෝ භාවනා හරි ගිල්ලා නෙමෙයි. දැන් ඒගොල්ලෝ කල්පනා කරනවා මෙච්චර කල් භාවනා කරලා තාම මොකක්වත් හම්බුන්නේ නැහැ. දැන් මේගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. තව දවස් දෙකකින් ගෙදර යනවා. එතකොට මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ආයි ඉතින් ඔය තියෙන දෙයක් කාලා රණ්ඩුවක් අල්ලගෙන ටීවී එකක් බලාගෙන ඉන්නනේ තියෙන්නේ. ඉතින් ආයි මේගොල්ලන්ට සතිය මම හිතන්නේ ලබන නොවැම්බර් දානදායකයන්ගේ රිට්‍රීට් එක. ඉතින් එතකොට ආයි ලබන නොවැම්බර් තමයි සතිය පටන් ගන්න. එතකොට සතියත් නැහැ මාස ගාණක් ගිහිල්ලා. සතිය නැතුව මාස ගාණක් ගිහිල්ලා. එතකොට අර එහෙම නෙමෙයි දිගටම එනවා. එතකොට ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මොනක්වත් හම්බෙන්නේ නැහැ නේ හැමදාම භාවනා කරාට. මොනක්වත් නැහැ. ඉතින් ඔක්කොගෙම මොනවල් ටික ඔන්න වගේ. ඉතින් හැමෝම ඉතින් හැමදාම අද මොන හරි හම්බෙයි අද මොන හරි හම්බෙයි අද මොන හරි හම්බෙයි කියලා එනවා. මමත් නිකන් අද හම්බෙයි වගේ තමයි කියලා නිකන් අප් කරගෙන යනවා. ඉතින් මේ ඉතින් හැමෝම බලාපොරොත්තු වෙනවා ඉඳගෙන මොකක් හරි කහ පාට එකක් නැත්තම් ඇහැට පේන දෙයක්. ඇහැට වර්ණ වශයෙන් හඳුනා ගන්න පුළුවන් දෙයක්. ඒක හොලෝලා බලද්දි කනට ඇහෙයි වගේ. ඉතින් ඉඹිනකොට සුවඳ දැනේ වගේ. ලෙව කාලා බලද්දි අමෘත පානය වගේ රස කයටත් නිකන් ෆ්‍රිජ් එකක් ඇරියා වගේ සීතලක් හරි දැනේ. එහෙම එකක් තමයි මේ භාවනා කරලා කට්ටිය බලාපොරොත්තු වෙන්නේ. මේ යන්න යන්න මොකක්වත් නැති තැනකටයි යන්නේ. යන්න යන්න කියා ගන්න බැරි තැනකටයි යන්නේ. යන්න යන්න ලියා ගන්න බැරි තැනකටයි යන්නේ කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා හොඳට කාට හරි කියන්නත් පුළුවන්, ලියන්නත් පුළුවන්, පෙන්වන්නත් පුළුවන් එකක් හම්බෙයි කියලා. බුදුරණන් දේශනා කරනවා නිවන අනිර්වචනීයයි. නිවන පැත්තට යනකොට වචන අඩු වෙනවා. නැත්තම් භාෂාව ගොළු වෙනවා. වචන වලින් ප්‍රකාශයටපත් කරන්න බෑ නිවන. නැත්තම් කියන නිවන අවේදිතයි. ඒක තුල වින්දනයක් නැහැ. වින්දනයක් නැත්නම් මොකද විඳින්න අතුරුදහන් වෙනවා. ඉතින් ආන්ගේ මේ අපිට විඳින්න දෙයක් නැත්තම් අපිට වචන වශයෙන් කතා කරන්න පුළුවන් දෙයක් භාවනාවේ හොයනවා මේ පෙරලෙන්න පෙරලෙන්න ගත්තට පස්සේ නැත්නම් අනිත්‍ය ලක්ෂණේ මතුවෙනකොට කතා කරන්න දේවල් නැහැ. තියෙන්නේ මේ එකක් තිබ්බ ඊට පස්සේ වෙන එකක් බවට පත් වුණා කියන එක තමයි. ඉතින් ආන් ඒක නිසා භාවනා කරන අය කවදාකවත් මෙන්න මේක දැනගන්න ඕනි කියන එක ඔළුවේ නැහැ. ඉතින් මම කඩුවෙල කට්ටියට කියන ඇත්තටම ඉතින් ඕගොල්ලන්ට භාවනා කරනකොට අඩු ගානේ පැයකට අඟල් භාගයක නැට්ටක් හරියනවනම් මං එන සන්තෝසයි කියලා. අඩු ගානේ පැයකට අඟල් භාගයක නැට්ටක් ආවොත් පැය දෙකක් භාවනා කරලා අඟලක නැට්ට. ඕමම පැය 7ක් 8ක් 10ක් දවස් මාසයක් ගානක් කතා කරද්දී අඩි 4ක 5ක නැට්ටක් එනවනේ. එතකොට ඔන්න වෙන්න තැහැකි මේ බාණ්ඩ නැට්ට භාවනා කළා මට හම්බෙච්ච ඕගොල්ලන්ට නෑනේ. ෂෝක් අප්පා. එහෙනම් මං කිව්වා කට්ටිය එක්කෙනෙක්වත් කතා කරන්න ගන්නේ භාවනා කරයි මොකද මේ නැට්ට දික් කරගෙන කාට හරි පෙන්වන්න මං කෝ එහෙනම් මට ප්‍රසිද්ධ වෙන්න තිබ්බා අර හාමුදුරුන්ගෙන් කමටහන් අරන් තව ඔයාලා දැක්කනේ මට මේ කලින් තිබුණේ නැහනේ දැන් තමයි තියෙන්නේ කියලා කියයි කියලා ඉතින් භාවනා කරන කට්ටිය මොකද්ද එකක් බලාපොරොත්තු වෙනවා මේ බලාපොරොත්තු වෙන්න තියෙන්නේ මෙන්න මේකයි මතුවෙන්න තියෙන අනිත්‍ය ලක්ෂණේ දුක්ඛ ලක්ෂණේ නැත්නම් අනාත්ම ලක්ෂණේ ඒ පැත්තට හිත යනවනම් මානසිකාරයේ පැත්තට පවතිනවනම් එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ මා මේ මෝහනීයේසු ධම්මේසු මොයි හීති අත්රූපේන අපමාදෝ සති චේතසෝ ආරක්කෝ කරන්නේ. මේ හිත මෝහයට මුලාවට පත් කරන ධර්ම තමයි මේ පිරිලා පවතින මේ මෝහයට පත් කරන මුලාවට පත් කරන ධර්ම කෙරෙහි මගේ හිත මුලා නොවේවා කියලා අප්‍රමාදීව ප්‍රමාද නොවි සතියෙන් යුක්තව සිහියෙන් හිතේ ආරක්ෂාව සලසා ගන්න කියනවා. ඉතින් ඒ සඳහා අද දවසේ ධර්ම දේශනාවත් පිටක් උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා දවසේ ධර්ම දේශනාව නිමාටපත් කරන සම්බන්ධ වෙච්ච හැමෝටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා